තේරුම් අරගෙන විග්‍රහ කරලා තේරුම් අරගෙන වැඩි යුතු කර්මස්ථානයක් තියෙනවා බොහොම කෙටි කර්මස්ථානයක්. ඒ තේරුම් ගන්න ඉස්සෙල්ලා පසු තලයේ ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනේ. පසු තලයේ කියන්නේ නිවන කියන්නේ මොකක්ද කියන එක සැකහැරලා තේරුම් ගත්තට පස්සේ පුළුවන්කම ලැබෙනවා මේ කර්මස්ථානේ වරන්න. දැන් මේ ආකාරයෙන් එක එක අදහස් වලින් නිවන ගැන කියන අය ඉන්නවා. වචනෙන් කියන හැකි ආලෝකේ නිවනයි ප්‍රභාස්වර චිත්තේ නිවනයි මේ වගේ එක එක අත් දෙනයි. ඔතින් එකම කිව්වොත් නිවන පිළිබඳව දෘෂ්ටියට වැටෙනවා. බුදුන් වහන්සේගේ දේශනාවක තියෙනවා නිවන ගැන තේරුම් ගත්තේ නැති අය ආර්ය නොවන අය නිවන පිළිබඳව දෘෂ්ටිගත වෙනවා. නිවන නිවන පිළිබඳව යථාර්ථයෙන් නොදැන කර්මස්ථානයේ වැඩුවට ධාර කර්මස්ථානය බලන්නත් බෑ ආර්ය මාර්ගේ පිරෙන්නේත් නෑ. දැන් ඉතින්ලාම නිවන කියන්නේ මොකද්ද කියලා අනුමාන ඥානයට වැටහෙන්න ඕනේ. සත්‍යක්ෂය ලැබෙන්නේ ඊට පස්සේ. අනුමාන ඥානයට ආවේ නැත්නම් නිවන තේරුම් නැත්නම් අවශ්‍ය කරන නිරෝධ සංඥා නැගෙන්නේ. විරාග සංඥා, නිරෝධ සුද්ධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ආදි වශයෙන් දස සංඥා වලින් අත්‍යවශ්‍ය සංඥා වැඩෙන්නේ නැතුව. අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ නිවන කියන වචනයෙන් පෙන්වුව ටික තෝරා ගන්න. අපි ඉස්සෙල්ලා කියනවා නියන්නයි, වයන්නයි, නයන්නයි නිවන නෙමෙයි කියලා. ඒක අකුරු තුනක් විතරයි. අකුරු තුන ශබ්ද කරපුවාම ශබ්ද තුනක් විතරයි. ඒ ශබ්ද තුන නිවන නෙමෙයි. ශබ්ද තුන ලෝකයටයි. දැන් නිවන කියන වචනේ කියනකොටම නිවන කියන වචනේ කියුනේ මොකද්ද කියන එක අපිට නිවන පිළිබඳ හැඟීමක් ඇති වෙන්න ඒ හැඟීම ඇති වෙන තාක් කල්ම අපිට කොච්චර කර්මස්ථාන වලවත් වැඩක් නැහැ. ඒ මූලික ධර්මය අහලා දර්ශන ඥානයේ පහන් දර්ශනීන පහතබ්බ භාවනායේ පහතබ්බ කියන කොටස් දෙකක් තියෙනවා. දර්ශනීන් පහ කළ යුතු කොටස පහ කරලා ගන්නවා. භාවනාවට ගන්න ඊට පස්සේ අවස්ථාව. මුලින්ම භාවනාවක් කිල්ලුවට භාවනාව දෙන්න බෑ දර්ශනේ ලැබෙනවා. නෝ දහමස පහළ වෙන්න ඕන. දහමස පහළ වෙන්න නම් ධර්මයේ දකින්න ඇත. නිවන දකින්න ඇහැ පහළ වෙන්න ඕන. අපි නිවන් දකින්නවා කියන කතාවක් තියෙනවා. නිවන් දකින්නේ මොකෙන්ද? ඒක දැක ගන්න ඕනේ. නිවන් දකින්නේ මසහෙන්. එහෙනම් දිවැසින්. දිවැසින්වත් මසහෙන්වත් නිවන දකින්න බෑ. නිවන් දකින්නවා කියන වචනයක් තියෙනවා. දකින්නේ කොහොමද? දකින්නේ කුමකින්? ප්‍රඥාවට ප්‍රඥා චක්ෂුසෙන් නිවන දකින්න. ප්‍රඥා චක්ෂුසේ කියන්නේ මසහැ නෙමෙයි. දිවසත් නෙමෙයි. ධර්මයේ අහලා ධර්මයේ තුලින් ලෝකේ තේරුම් ගන්න ඕනේ. ලෝකේට අයිති හරිය කොච්චරද කියලා තේරුම් ගත්තාම ලෝකේට අයිති හරිය කිසිම දෙයක් නිවන නෙමෙයි කියලා දැනගන්නත් ඕනේ. ලෝකේට අයිති හරිය දුක්ඛ ස්කන්ධයට අයිති. එහෙනම් දුක්ඛ සමුදය ස්කන්ධයට අයිති දුක්ඛ සමුදයට වත් සුෂ්ණාවට අයිති හරියටත් අයිති. දුකට හේතුව. දුකයි දුකට හේතුවයි ලෝකේ තුල තියෙන්නේ. එහෙනම් දුකයි දුකට හේතුවයි කියන එක ඉතලා විග්‍රහ කරලා දැනගෙන ඉන්න ඕනේ. දුකයි දුකට හේතුවයි කියන එක දැනගන්නේ ඒකෙන් මිදෙන්නයි. දැන් දුකයි දුකට හේතුවයි හරියට තේරුම් ගත්තොත් ඊට පස්සේ තමයි පුළුවන්කම තියෙන්නේ දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. අන්න දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා මූලික වශයෙන් තේරුම් ගත්තා නම් ඔය කියන්නේ දර්ශන ඥානීය ප්‍රඥාවට ගෝචරලා ඒ ඥානය තුලින් එනවා නිවන කියන්නේ කොහොමද කියලා දකින ශක්තිය. හැකියාවේ. එහෙනම් මේ හැකියාව ගන්න නම් ඉස්සෙල්ලාම දුකයි දුකට හේතුවයි දැකගත යුතුමයි. මූලික වශයෙන්. ඒ ටික දැනගන්නේ නැතුව නිවන ගැන කතා කරන එක තේරුම ගන්න. නිවන බොහෝම ගැඹුරු ධර්මයක්. තේරුම් ගන්න අපහසුයි. ඔය අදින ඔය අදහස් තියෙනවා. තේරුම් ගන්න අපහසු වෙන්නේ ගැඹුරු වෙන්නේ දුකයි දුකට හේතුවයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති වෙනවා. ලෞකික වූ නුවණ දුකයි දුකට හේතුවයි ගැන අහලා තේරුම් ගන්න පුළුවන් ඉතින්. ආභාව ගෝචර වෙනවා. මොකද හේතුව අප්‍රමාණ සංසාර ගමනක පටන් ඇවිදලා තියෙන්නේ දුකයි දුකට හේතුවයි කියන දෙක වැඩි. දුක ඇතුළු කළා. දුකට හේතුව නිසා දුක නිර්මාණය කරගත්තා. හැබැයි ලෝකයා ඒක හිතා ඉන්නේ සැප ඇතුළු කරනවා සැපට හේතුවක් පසේ. ඔක තමයි ලෝකයා හිතයි. සැපක් හොයාගෙන ඒ සැපතට හේතුවක් පස්සේ එනවයි කියලා දුකකට සැපයි කියලා විපරීත අදහස් අරගෙන. ඒ දුකට හේතුව සැපට හේතුවක් හැටියට විපරීත කරගෙන. ඒ තුන තමයි මේ පුත්‍ජනව සත්‍යය ගමන් කරන්නේ. අප්‍රමාණ සංසාරේ පටන් ආවේ ඔය දෙක. ඒ අය දුක නිරෝධ කිරීම සැප නිරෝධ කිරීමක් හැටියටයි දකින්නේ. නිවන හැටියට දකින්නේ නිවන මහා භයානක දෙයක් හැටියට. ඒ නිසාම අත ළඟ තියෙන නිවන තේරුම් ගන්න ඕනේ. තමා තුළම තියෙන නිවන තේරුම් ගන්න ඕනේ. එන්න මේ නිසා ඉස්සෙල්ලාම ඔයක තේරුම් ගන්න ඉස්සෙල්ලා දුකට මොනවද අයිති වෙන්නේ? කොහොමද ඒක ඔප්පු වෙන්නේ දුක කියලා? ඔය ටික අපි ඉස්සෙල්ලා විස්තරව දැනගෙන ඉන්න ඕනේ. යාවි දකින්නකොට බලන්න ඕනේ. මේ ක්‍රමයෙන් මේ දුක විග්‍රහ කරගන්න ඕනේ. අපි හිතමුක අපි සතුයි කියලා යම් කිසි මොනවා හරි තියෙනවා. වටිනා දෙයක් කියලා අපි ඒකට හැඟීමක් ගන්න. මොනවා හරි මේ ලෝකේ වටිනා දෙයක් තියෙනවා කියලා ඒක අපි සතුයි කියලා මමයි කියලා හෝ මගේ කියලා හෝ ගත්තොත්. අන්නේ අල්ලා ගැනීම නිසා ඒක ප්‍රශ්නයක් වෙයි. අපිට දුකක් දැනෙන්න පටන් ගන්නවා. මොකක් නිසාද? අල්ලාගත්ත ලෝකේ හැටි අපි හිතුවේ. අපි අල්ලාගත්ත ලෝකේ කියලා යමක් තියෙනවා. ඉස්සෙල්ලා වනේ ලෝකෙට මොනවද අයිති වෙලා දැන් ලෝක පිටකින් ලෝක වෙනවද කියලා අහපුවාම එක එක තැන්වල එක එක විදිහට වෙන ආනන්ද හාමුදුරුවෝ දෙක අවස්ථාවක ලෝකයක් විග්‍රහ කළා තියෙනවා. ඒක හරි වැදගත් අපි දැනගන්න. ඇස කියලා යමක් තියනවාද ලෝකේටයි? ඇතට පේන රූප යන යමක් ඇද්ද ඒවත් ලෝකේටයි. කන කියලා යමක් තියනවාද ලෝකේටයි. කන්ට ඇහෙන ශබ්ද කියලා යමක් නැත්නම් ඒවත් ලෝකේටයි. නාසය කියලා යමක් නැත්නම් ලෝකේටයි. නාසයේ දැන ගන්ධ කියලා යමක් නැත්නම් ලෝකේටයි. දිව කියලා යමක් නැත්නම් ලෝකේටයි. දිවට දැනෙන රස කියලා යමක් නැත්නම් ඒකත් ලෝකේටයි. කය කියලා යමක් නැත්නම් ලෝකේටයි. කයට දැනෙන පොට්ටහබ්බ කියලා යමක් නැත්නම් ලෝකේටයි. මන කියලා යමක් නැත්නම් ලෝකෙටයි. මනස ගෝචරයේ ධර්ම කියලා යමක් නැත්නම් ඒවත් ලෝකෙටයි. ඔන්න ඒ ටික එකතු කරපුවාම ලෝකෙ. ඒ ටික ඕකෙන් පිරිච්ච කිසිම දැනක් නැහැ. පැවැත්මකට. එතකොට මේ ලෝකයට අයිති කියලා කියන ඒවා අපිට දුක දෙන්නේ කොහොමද කියලා දකින්න ඕනේ. දැන් මේ ටික ඉතිරි කරලා ගත්තාම ඇස කන දිවනාසය ශරීරයේ වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඔන්නෝ වටිනවයි කියලා හිතාගත්තොත් කොතන හරි. අපි වටිනවයි කියලා හිතාගත්තේව අපිට දුක දෙන්නේ කොහොමද? අපිව දකින්න. කැඩෙන බිදින විනාශ කරන, කඩන බිදින විනාශ කැඩෙන බිදින විනාශ වන, කඩන බිදින විනාශ කරන කොතෙක් රැක්කත් පෝෂණයකත් කැඩී බිඳී විනාශ වී යන යමක් ඇත. ඔය ඇස කන දිවනාසය ශරීරය මන කියන ටිකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ටිකේයි. ඔය ටික තමයි තියෙන්නේ. ඔය ටිකේ රයිති මොනවද තිබුණා කොතන කොයි ආකාරයෙන් පහළ වුණා. එක්ක කැඩෙනවා විදිනවා විනාශ වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් හෝ කඩනවා විදිනවා විනාශ කරනවා. එහෙම නැත්නම් ඒකාන්තයෙන් කැඩී යනවා විදි යනවා විනාශ වෙනවා. දැන් මේවට අයිති වෙන්නේ දේවල් වලට. ලෝක සත්‍යය පනවා ගන්න සම්මත තියෙනවා. ඇහැ පිළිබඳව සම්මත තියෙනවා. ඒ වගේම රූප පිළිබඳ සම්මත. ඔය සම්මත පිළිටවා ගත්තා. සම්මතයක් හඳුන්වන්නේ යම් කිසි කාලයක් එක්කලා සම්බන්ධ වෙන කාල පදාතියක මේ රූප පිටවල් එක්කලා. රූප සම්පින්දනය කරගත්ත රූප ගොඩවල්. දැන් අපි හිතමුකෝ ඇහැට රූපයක් පේනවා. අපි පොත් ගහ දැක්කයි. පොත් ගහ කියලා ගත්තා සම්බන්ධය. පොත් ගහ කොච්චර කාල තියනවද කියලා අහනවා. බල වශයෙන් දින කාලය. අපි 60 70ක් 80ක් 90ක් තියනවා කියලා අපි අපිට කියනවා. ඔය පොත් ගහන් පොත් පැලේ කියලා එකක් ගන්නවා. පොත් පැලයක් වශයෙන් කොච්චර කාලයක් තියෙනවද? ඒක අවුරුදු දෙකක් තුනක්. පොත් පැලයක් වශයෙන් කාලේ අවුරුදු දෙක තුනකට ගිය කාලේ. පොත් ගහේම තවත් සාපක්. බලධර්ණ කාලයක් තියෙන පොත් ගහ. කොච්ච කාලද? අවුරුදු 50 60 හරි ගානේ කාලයක් එකට තියෙනවා. ගහ මෝරලා මෝරලා කනහට වෙච්ච පොත් ගහ කියලා එකක් තියෙනවා. මෝරපු පොත් ගහ. මෝරපු පොත් ගහ කොච්චර කාලද? අවුරුදු 20ක් විතර තියෙයි ඊට පස්සේ ඒවල තියන්න බෑ මෙරුවට පස්සේ. පොත් ගහ මැරෙන. හැබැයි ඉබල තියෙනවා. දැන් ඉබල වෙච්ච කොළ හැලිච්ච කොස් ගහ කොච්චර කල් ගියද මේක ඉතින් වැතරවර දෙන්න පෙඟිලා ගේලිලා දිරිලා ගිහිල්ලා අවුරුදු දෙකක් අතර කඩා වැටි. ඒකට කාල සීමාවක් තියෙනවා. මිනිසයා කියලා කෙනෙක් අපිට පේනවා. මිනිසයා කොච්චර කල් ඉන්නේ? අවුරුදු 120ක් හෝ ඊට ටිකක් වැඩි කල් නම් ඉඳී ගියා එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. නවුරු 80ක 90ක් ඉඳී කියලා උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මේ මිනිසයා කියන සම්බන්ධය ඒ මිනිසයා කියන සම්මතිය තුළ තවත් අවස්ථාවක්. තවත් සම්මත පිටවයි. ලදරුවා. දරුවා. ගැටවරය. තරුණය. වැඩි වයස් පුද්ගලයා. මහල්ලා. ඒ තව සම්මත. මේවා අපිමයි මේ තියාගෙන තියෙන එක එක අවස්ථාවක්. දැන් අවුරුදු 120ක් විතර හෝ ඊට වැඩි කාලයක් කිව්ව හරි කිව්වනම් ලදරුවා කියන සම්මතයේ කොච්චර කාලද? අවුරුදු 2යි තියෙන්නේ. ඒවා දරුවෙක් වෙනවා. දරුවා කියන සම්බන්ධ. අවුරුදු 12 15ක් කි. ඊට පස්සේ ගැටවරයා වෙනවා. දරුවා කියන සම්බන්ධ දෙන්න ඉවරයි. ගැටවරයා කියන සම්බන්ධ. තවත් අවුරුදු දෙක තුනක් කි. ඊට පස්සේ තරුණයා කියන එකට එනවා. සම්මතිය ඉවරයි. තරුණයා කියන සම්බන්ධ අවුරුදු 5 10ක් කි. ඊට පස්සේ මැදි වයස් පුද්ගලයා කියන එකට. මැදි වයස් පුද්ගලයා කියන සම්බන්ධය. තවත් අවුරුදු 10 15 කි. ඊට පස්සේ මහල්ලා කියන තත්ත්වයටපත් වෙන වයස ඉක්ම යනවා. මහල්ලා කියන සම්බන්ධය තවත් අවුරුදු 10 15 කි. ඊට පස්සේ මලවිනියගේ தත්ති තමයි ඊළඟ සම්බන්ධ කරන්නේ. මලවිනිය කියන සම්බන්ධය බලපුවාමත් ඒකක් තියෙනවා. එහෙනම් හැම දිනකම තියෙන අපි පනවගෙන තියෙන සම්මත වලට කාල සීමාවක් තුළ වෙනස් වෙලා වෙනස් වෙලා ගිහිල්ලා ඒ සම්මතයෙන් පනවන්නේ බැරි தත්ත්වෙට වෙනස් වෙනකොට. අන්න සම්මත කාලේ ඉවරයි. දැන් නව සම්මතයක් ගොඩනගනවා. ඒ සම්මතිය තුලත් එක්තරා කාල පරිසරයක් තුළ ඒකත් ගෙවිලා ගිහිලා කියලා වෙනවා. ඒක වෙනත් තව සම්මතයක් ඊළඟට ගොඩ නැගෙනවා. දැන් මේ ලෝකේ තියෙන හැම රූපයක්ම ඔය ආකාරයි. ශබ්ද ගන්ධ රස ඔයාලත් ඔවා. අයිටලා කාලේ දුකා කඩු. ශබ්දයක් ඒක. අපරාධ විනාඩි ගානක් තත්පර ගානක් වෙන්නත් බින්දුවක්. එහෙනවා කියලා. බින්දුව කියලා ඉවර කරලා ඒක කාලේ දුකා. ඒක ඉවිලගේ ඉවරයි. ශබ්දයක් කරනවා. ශබ්ද ගාන එක ශබ්දය. ඒක කොහොමදකින් ගෙවිලා ඉවරයි. එක ශබ්ද සම්පත. ගන්ධ සම්පත තියෙනවා. උස්මක් උඩට ගෙන අතරම් වෙලාවකුත් සමහරලාට ඒ ගන්ධය දැනෙනවා ඉවෙන්න පුළුවන්. ගඳක් ආවා, සුවඳක් ආවා, මල් සුවඳක් ආවා, අභුජි ගඳක් ආවා. ඉතින් කොහොම අපි එකකට ඒ වගේ ලොකු සම්බන්ධ ගාප් වෙලා තියෙනවා නේ. අර අවුතු ගණන් තියෙන සම්බන්ධනේ. රසයත් ඒකත් අර වගේ. සතර ගන්න, විනාඩි ගන්න. ඔය කාලය ඇතුළේ ඒකත් තිබුණා. ස්පර්ශයත් ඇයි. ඒකත් බලාගෙන ඉඳි විලින් විලි වෙනස් වෙවි යනවා. පසුවේ ස්පර්ශයක් දැනුන, දුකේ ස්පර්ශයක් දැනුන, සිදුනා. ඒ කොහොමත් අපි කියනවා. ඔය ඔක්කොටම වඩා සියුම් තරක් එනවා හිතේ. ලෝභ හිතක් පහළ වුණා, වරහ හිතක් පහළ වුණා, මෝහ හිතක් පහළ වුණා. මුලාවටපත් වුණා, සමාධි හිතක් ආවේ කොහොමත් කියන්නේ. මොන જાති එකක් පහළ නැත් ඒකත් අර වගේ පිළිපෙණිය යන සම්මත කියන. දැන් මේ ක්ෂණ බංගුරත්ය කියන එක නෙමෙයි මේ කියන්නේ. සම්මත බංගුරත්ය. සෙනබංගුරත්ය කියන එක ඊට අති බොහොම සියුම් දෙයක්. ඒ පරවත්න කෝතර දාන. ඒ වී ගන්න මොකදින් කෝට් ලක්ෂය තරම් පංගුවකදී රූපක්ෂණිය පිටිලා යනවා. ඊට අතර 17 කොටසකදී නාමක්ෂණිය පිටිලා යනවා. මේ ආදි වශයෙන් අපි දැන් මේ දෙන්නලා තියෙනවා. ඒක අති සියුම් පැත්ත. ඒක දැනගත්ත හැකි පස්. ඉතින්ලාම අපි දැනගන්න දහම් දකින්න අපිට පේන පැත්ත. අපිට වැටහෙන පැත්ත. වැටහෙන දේවල් තුලින් මොනේ දහම් දකින්නේ. නොපෙනෙන නොවැටහෙන දෙයක් ගැන කතා කළාට පොතේ තිබිලා ඉගෙන ගත්තට ඒ තුලින් දහම් දකින්න බෑ. ඒ වගේම අපි දැනගන්න ඕනේ යම් තැනක අපි හිත බැඳෙනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං නිත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද? ඒ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා. එහෙනම් ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇත මధుර ස්වභාවයක් ඇත කියනකොට අපේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගෝචර වෙන්නේ අර ඇහි පිය ගහන මොහොතකින් කෝටි ලක්ෂයක් පංගවතන මාත්‍රයකට එහෙම නෙමෙයි. ඔය විනාඩි ගණන්, තත්පර ගණන්, පැය ගණන් යම් යම් සම්මත ගොඩනගාගෙන ඉන්නේවට අවුරුදු ගණන්, මාස ගණන් ගොඩනගාගෙන ඉන්න ඔන්න ඔය සම්මත වලට තමයි මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඇති කරගන්නේ. දැන් ලස්සන ළමයා සම්මතයකට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති වෙනවා. ලස්සන මල් ගන්න. ප්‍රියමනාප දෙයකට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති කරගන්න. යම් කාලයක් තුළ වෙනස් වෙනකන් මේ සම්මතිය තුළ ඇති කරගත්ත දේවල්. මෙන්න යම් ලෝකයේ ප්‍රිය රූපං සාද රූපං කිව්ව යම් ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇත මధుර ස්වභාවයක් ඇත. ඒ තෘෂ්ණාව එහි උපදී. එනම් සුළු මොහතක මාත්‍රයක නෙමෙයි තෘෂ්ණාව උපදී. ඔයගේ අපි එක එක කාල ප්‍රදේශයක් තුළ සම්මත කරගත්ත දේවල් මුල් කරගෙන. ඒ කාල ප්‍රදේශය තුළම වැඩි කරගෙන. ඒ කාල ප්‍රදේශය තුළ තිබෙනා වූ දෙයක් පිළිබඳ ප්‍රියමනාපයක් ඇති කරගන්න. අන්න ඒව කැඩිලා බිඳලා විනාශ වෙලා යනකොට කඩා බිඳ විනාශ කර දමනකොට පොතේ කකින්න හැදුවත් පෝෂණය කරන්න හැදුවා කැඩී බිඳී විනාශ වී යනකොට අනේ කැඩී බිඳී විනාශ වී ගියා කඩා බිඳ විනාශ කර දැමුවා. ඔය ආදි වශයෙන් ලෝකයක් සංවේගයක් ප්‍රියමනාපයක් නැති වුණාම ඇති වෙනවා. අප්‍රිය අමනාපයක් ආවොත් අනේ මට මෙච්චර කාල විඳින්න වෙයි මෙච්චර කාලයක් යනකම් මේ දුවයක් වෙන්නේ නැහැ. කෝකිය සංවේගයක් ඇති කරගන්නවා එයා. ප්‍රියමනාපදී කැඩලා බිඳිලා යනකොට අප්‍රියමනාපදී පහළ වෙලා එනකොට ඔය කියන දුක හතරේ එනවා මේ ලෝකේ හටගන්න සෑම සම්මතයක්. දාන තුළු මොහොතකින් හරි තත්පර ගණනකින් හරි විනාඩි ගණනකින් හරි පැය ගණනකින් හරි දින ගණනකින් හරි මාස ගණනකින් හරි අවුරුදු ගණනකින් හරි ඒ தත්ත්ව විපරිණාමයටපත් වෙලා වෙනස් බවටපත් වෙනවා එහෙනම් ඒ தත්ත්වෙන් අමතන්න බැරි ඒ සම්මතියෙන් අපිට කතා කරන්න බැරි தත්ත්වෙටපත් වෙනවා මෙන්න මේ බඳු නොවන දෙයක් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ ඇකන දිවනාසයේ ශාරීරිය මන කියන ඒවා තුල ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යමක් නැත්නම් ඒවා තුලත් ඔය විපරිණාමයටපත් වෙලා වෙනසීම උරුම කරගෙන නැති දෙයක් නේ. ඒකාන්තයෙන් උරුම කරගෙන ඒක ධර්මතාවය කරගෙනමයි පවතින්නේ. එහෙනම් ඒ බඳු දෙයකට ප්‍රියමනාපයක් අපි ඇති කළොත් වටිනවා කියලා ගත්තොත්. ඒ වටිනාදී කැඩීමිදී විනාශ වී යනවා කලාපදී විනාශ කර දමනවා. පොතේ කක්ෂණය පෝෂණය කළා කැඩීමිදී විනාශ වී යනවා කියන මේ ධර්මතාවයට බුදු වෙන ඒකාන්ත ධර්ම ස්වභාවයක් නිසා. ඒ වටිනාකම දරාපු තරමට මේක දුකයි. එහෙනම් ඒකෙන් මිදෙන්න නම් ක්‍රමයක්. මෙතෙන්ට එක ක්‍රමයක් තියෙනවා. කවදා හරි වර්ණාකව බිඳුවට වැස දාලා. එන්නන කරිච්චාය මම. විදලා විදිච්චාය මම. බලාගෙන තාම දාගුවා මම. මට වටනෝයි. අන්න එදාට එක්තරා මානසික දුකකින් මිදෙනවා. මක්ලිය කයක් තියෙනවා. හැබැයි මානසික දුකෙන් ඊවැන් එහෙම මිදුණාට බාහිර දේවල් වලට එහෙම කියලා මිදුණා. අල්ලගෙන අල්ලගෙන නම් එහෙම කියලා තරපුවා වගේ මම මොකද කියන්නේ ඒතර හිතේනවා අනේ කායික පැත්ත එකක් කායික දුක අනික මානසික දුක එනමුත් අපි ගාතුරට මේ දුක් විදි කායික දුකින්නේ 99ක් මානසික දුක අසහනේ එන තරමකින් 99ක් ඉන්නේ මානසික දුක කායික ඇති වෙන කැක්කුම වේදනාවකින් 101ක් තරම් තමයි එහෙනම් ඉස්සෙල්ලාම අපි කරගන්න ඕනේ මොකද? මානසික දුක යමකින් එනවා. අරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී මානසික දුක සංසිඳවා ගන්න ඕනේ. කායික දුක සංසිඳවා ගන්න බැයි නම් අපි එකක් දකින්න. හදගත ජීවිතයේ මැරෙකන් ඒක තියෙනවා. මතු ජීවිතය හදගන්නන්න හේතු වෙන්නේ මානසික පැත්තේ. කායික පැත්තේ නෙවෙයි. යම් අවිද්‍යාවක් තිබුණා නම් යම් තෘෂ්ණාවක් තිබුණා නම් ඒක මානසිකයි. ඒක කායිකයි. මානසිකව බලපාපු යම් අවිද්‍යාවක් තෘෂ්ණාවක් දුරු වුණා නම් පෙර භවයේ තිබුණ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් හටගත්ත විපාක කය මැරෙනකන් තියෙනවා. ඒකයි මැරෙන දවසක මලාටපත්. කායික දුක තිබ්බ කාලේ ඉවරයි. එහෙනම් ඊට පස්සේ ආයතරයක් කායික දුකක් හටගන්න විදියකුත් නැහැ. මානසික පැත්තෙන් අවිද්‍යාව තුන දුරු කරලා තිබුණා. එහෙනම් නිවන් දකින්න අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන දෙයක් තමයි ඔන්න ඔය කියන මානසිකත්වය තුල ඇති වෙන අසහනයේ ප්‍රතික්‍රමයක් හොයාගන්න. මේකට තියෙන ලේසිම ප්‍රතික්‍රමය මොකද්ද? වටිනවා කියන දෘෂ්ටිය. අපිට ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලාගන්න. මේ ලෝකේ යම් දෙයක් වටිනවායි කියලා අපි නිගමනයක් ගත්තා. මොන හේතුවක් උදලා අපි වටිනවා කියන්නේ? මොකද තියෙන වටිනාකම? අපි හිතා ඉන්න වටිනාකම ඇත්තක්ද? මෙන්න මේක විමර්ශනය කරලා බලාගන්න. හැබැයි මේක විමර්ශනය කරලා බලනකොට අපි හිතා හිටව වටිනාකම ඇත්තක් කියලා නම් උත්තරේ ඉන්නේ නැහැ. ඒකට උත්තරේ අපි දැවටලා නිදලා තියෙනවා. වටිනා කියලා තියෙන්නේ වටිනා දෙයකට නෙමෙයි. දහම හරියට තේරුම් ගත්තා නම් ඔන්න ඒ උත්තරේ. ඉන වටිනාකම විතර බයි. වටිනාකම යම් මට්ටමකට වැස්සනවා. මානසික වශයෙන් නැගී ආපු වේද දුක වේදනාව ශෝක සංවේග ඔක්කොම හැබැයි ඉතුරු වෙන්නේ බඩේ අමාරුවක් හදනවා පරිදි ඔළුව කැක්කමක් හදනවා ඉතින් ඔළුව කැක්කම එක තමයි බඩගින්නා බඩගින්නේ අමාරුව දින පළමුත්‍රා හිර වුණොත් මේක තමයි ඉතින් ඔය ආදි වලින් කය මුල් කරගෙන මොනක් තියෙන ද්‍රව්‍ය වස්තුවක් ඇතුළු කරගෙන තියෙන දුකක් තියෙනවනේ අන්න ඒ දිගයි ඉතින් ඉතුරු වෙන්නේ හැබැයි අපි හුඟා තුනට ඒ දුකට වැඩි විදිහින් ඒ සමග අපි බැඳිලා හිටමු මානසිකත්වයේ දුක. අනේ මානසිකත්වයේ දුක තමයි අපි වැඩි දුරටම කායික දුකේ එකතු කරන්නේ. කායික දුක් එකක් වෙනකොට මානසික මානසිකත්වයේ තුලින් ඒක වර්ධනය කරගන්න. ඒ වර්ධනය කරගත්ත මානසිකත්වයේ ඉවත දැම්මොත් අර කායික දුකත් බොහොම තීව්‍ර වෙනවා. ඉවසන්න බැරි දුකක් වටපත් වෙනවා. අරිහතේට පස්සේ චුත්තමයන් වහන්සේලා සමහර මානසික දුක ගණනක් ඇති වෙනවා. ඒලයි දිහනවා. එවත් වහන්සේ කොහොමද මේක ඉවසන්නේ? මම සතරපත් සතිපට්ඨානි වැළූ වෙයි බහුල කොට වැළූ වෙයි මට මේ ගණනක්. මේ මුත්‍රය දිගතියි. එහෙනම් මේකදී අපි දැනගන්න සතර සතිපට්ඨානිය වැළුවා නම් මානසික දුකත් ඉවරයි. කායික දුකත් සිය සමාතර වෙනවා. දැන් මෙතෙන්දී අපි සතර සතිපට්ඨාන කියන්නේ මේ වචෙන් කිව්වා. මේක කෙරෙන හැටි බලා ගන්න ඕනේ බක් විස්තර කරලා. දැන් අපි දකින්න ඕනේ මෙහෙම තියෙනවා. වටිනාකම වැඩි කියලා හිතා ඉන්න යමක් ඇත. කුමකින්ද වටිනාකම වැඩි වෙන්නේ? මොකද්ද වටිනාකම? මේ වටිනාකම අපි කිව්ව හැටියට අපි හිතුව හැටියට ඒක ඒකට උරුමද? ඒක තියෙනවා. දැන් මේක අපි විග්‍රහ කරලා බලා ගන්න. දැන් අපි හිතමුකෝ මීට පෙර භවයක් ගැන. ඔය අපි ඉස්සෙල්ලාම විශ්වාසයෙන් බහිත. ශ්‍රද්ධාව කිව්වේ විශ්වාසය. භක්තියනේ භක්තිය වෙන එකක් ශ්‍රද්ධාව කියන්නේ තව එකක්. බුදු පියාණන් වහන්සේ සර්වඥතාඥානියෙන් දැකලා අනන්ත නුවණකින් දැකලා බොරු නොවන් සර්ව ප්‍රකාරයෙන්ම සත්‍ය දේශනා දැන් බුදු පියාණන් වහන්සේ අදහන් උන්වහන්සේගේ ਸਰවඥතාඥානිය උන්වහන්සේගේ මහා බුද්ධත්වය ගැන විශ්වාසයක් ඇතනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපිට අවිශ්වාසයක් හිතන්න හේතුවක් නැහැ. අපි දැක්කේ නැහැ. දැක්කේ නැතිනම් අන්න හේතු සාධක ඇති විශ්වාසයකින් පිළිගන්නවා. මෙන්න මේකට ශ්‍රද්ධාව කියන්නේ. භක්තිය කියන්නේ වෙන එක. උදේ ඉඳන් රැය වෙනකම් ජීවමාන උදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද ඉඹ ඉඹා වැඳ වැඳ හිටපු කොසල් රජුවන් තිබිලා තියෙන භක්තිය. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති. මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කියන එක අපාගත වෙන්නේ නැහැ කියලා බුදුරණන් වහන්සේ දෙන්නා කළා. එනවා උදේට දවසට දෙතුන් පාරක් ඇවිදින්න. දීපාද ඉඹ ඉඹා අඬා අඬා භක්තිය පෙන්නපු කොසල් රජුවන්ට හම්බුන්නේ ඔය කියන සුගතියක්. එන ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබිලා නැහැ වැඩ පිළිවෙල. දැන් මේකත් අපි අද හොඳ වෙර දැනගත යුතුම දෙයක්. අපි ඉන්නේ භක්තියකද ශ්‍රද්ධාවකද කියන බලාගන්න. අර ශ්‍රද්ධාව හැටියට හිතා ඉන්නේ භක්තියකට මුලා වෙලා බුදුම විහෙර ලෙන්ගතු වෙලා ප්‍රතිමාව කරේ යයි. බෝධීන් වහන්සේ කරේ යයි. මිනිසුගේ තියෙන්නේ පණ දෙන්න හදන භක්තිය. හැබැයි භක්තිය බෞද්ධ කියන එකේ අංශු මාත්‍රිකක් ශ්‍රද්ධා මාත්‍රයට ප්‍රේම මාත්‍රයටත් අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ. යම් කිසි විශ්වාස මාත්‍රයක් යම් කෙනෙකුට හදගත්තා නම් ඔකට ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා. ඒ Taman නොදත් සත්‍යයක් උන්වහන්සේගේ ධර්මයේ තුලින් අනුමාන වශයෙන් කව ආවයි දැනුණා. මෙතෙක් කල නොදත් සත්‍යයක් අපිට දැනගන්න හම්බුණානේ බුදු පියාණන් වහන්සේ කියලා බුදු පියාණන් වහන්සේ කියලා යම් කිසි භක්ති ප්‍රේමයක් හටගන්නවා. අන්නේ ප්‍රේම මාත්‍රේ ශ්‍රද්ධා මාත්‍රයත් එක නැගිටින එක. හැබැයි චතුරාර්ය සත්‍ය ගැන හිතන්නේ නැතුව දැකින්නේ නැතුව අපේ බුදුපියාණන් වහන්සේ අර අපේ යේසුන් යේසුස් වහන්සේ අපේ නබිතුමා කිව්වා වගේ අපේ බුදුපියාණන් වහන්සේ කියලා මොකම අදහස් ගත්තොත් එහෙම අන්නර භක්ති මාත්‍රේ භක්තියට වැටෙනවා මිස ශ්‍රද්ධා මාත්‍රේ නැගිට ප්‍රේම මාත්‍රේට ඒක වැටෙනවා. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති වෙන්න නම් බුදුරන් වහන්සේ අපිට දැනගන්න ශ්‍රාවක ගෝචර වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ කරපු දේශනාවයි. අන්න ඒ ටික අපි ධර්ම ශ්‍රවණය තුලින් අහගෙන අපේ අනුමාන ඥානයේ මේ චතුරාර්ය සත්‍ය කියන தත්ත්වය ගෝචර කරගන්නවා. අන්න ගෝචර වුණා නම් අපි දකිනා මෙච්චර කාලයක් දැනගන්න බැරි වෙලා තිබිච්ච. නමුත් අපි දැනගැනීමේ හැකියාවක් තිබුණා. ඒත් වැහිලා තිබුණා. කටිනාදයක් අපි දැනගත්තයි කියලා. ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිසා නේද? ඒ ධර්මය අපිට දැනගන්න ගినాපු සංගරත්නිය නිසා නේද? එහෙනම් මේ ධර්මයේ නේද අපිට ගැළවීම තියෙන්නේ කියන බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කිරී යොන්න වේ කියන විශ්වාසය තියෙනවා. මෙන්න මේ විශ්වාසය ඇති වෙනවා කියනවා. කතා මාත්‍රයට වැඩි ගොඩක් ඇති වෙනවා ඉතේදුරු කියනවා. ওই මාත්‍රයක් ඇති වුණත් අපාගත වීම පවා නිදා. දැන් මෙන්න මේ ටික අපි හෙවි වෙයි. බලහල දැනගත යුත්තේ තුන් වෙටි ගැන. යමක් දුකයි කිව්වා. ඒ දුකයි කියන්නේ හේතු. එකපාර සියල්ල දුකයි කිව්වොත් එහෙම අමාරු වෙනවා. හොයන්න බැරි වෙනවා. දුක ඇති කරන හේතුවක් දුකයි කිව්වොත් එහෙම අපි ඒක පැටලෙනවා. තෘෂ්ණාව දුකට හේතුව. තෘෂ්ණාව දුක නම් එහෙම ලෝක සත්‍යය ඇලෙන්නේ නැහැ. ඒක දුකට හේතුවයි කියලා දේශනා කළේ යන්නේ. යමක් පිළිබඳව කැරී පිළි විනාශ වී යනකොට කඩාවිද විනාශ කර දමනකොට ඒ පිළිබඳ අපිට දුකක් හට ගන්නවා නම් තෘෂ්ණාව නිසා බැහැපු අවිද්‍යාව නිසා බැහැපු එක්තරා තීරණ හරි වටිනා දෙයක්. ඒක නෙමෙයි කැඩලා බිඳලා විනාශලා කියන්නේ. අන්න ඒ මුල් කරගෙන දුකක් හට ගන්නවා. දැන් දුකට හේතු වන තෘෂ්ණාව ඇතුළු කරගෙන හිටියනම් ඒක වැඩිලා හිටියනම් අවිද්‍යාවත් එනවා. ඇත්ත පිළිබෙන්නේ. ඇත්ත දැක්කා නම් මොකද ඉන්නේ වටිනාකම අඩු වුණාට පස්සේ යම් තෘෂ්ණාවකින් බැඳිලා හිටියනම් දැන් ඒක නිදහස් වෙනවා. ඔන්න යම පිළිබඳ තෘෂ්ණාවෙන් නිදහස් වුණා. අපි නොහිතුව එක දෙයක් වෙන්නේ. අපි නොතැනදී පිච්ච එක්තරා බරක් අයින් මේ ලෝකයේ යම් කිසි දෙයකට වටිනවයි කියලා හිතාගෙන හිටියා. මේ සියලුම ලෝක සත්‍යෝ හිතාගෙන එක දෙයක් තමයි ජීවිතේ වටින. මේ තමයි බරපතලම වටිනාකම ජීවිතේ ජීවත් වෙන්න ඕන හරිලා වෙන්න මෙන්න ලෝකයා ලොකුම වටිනා දෙයක් හැටියට පැවැත්ම තුල ගන්න ජීවිතය ජීවත් වෙන්න කැමති තිරිසන් සතෙක් වුණා ජීවත් වෙන්න කැමති අපාය ගියා ජීවත් වෙන්න කැමති එහෙනම් මේක තමයි කවදාවත් කඩා ගන්න විඳ ගන්න බැරි මහ කැමැත්ත ලොකුම වටිනා වස්තුව ජීවිතය ඉතින් එකපාරකට ජීවිතේ වටිනාකම බිඳුවර බසන්න බෑ. ජීවිතයේ වටිනාකම බිඳුවර බහින දවසක් එනවා අරිහත්. එදාට ජීවිතයේ වටිනාකම බිඳුවර බහින. ඔය ජීවිතේට ඊළඟට වටිනා දෙයක් තියෙනවා විඳ. විඳීමේ ආසාව. මොනවා හෝ ආස්වාදයක් විදිහට කැමති. මේ සමහර ආස්වාදියෝ කාම ආස්වාද. ඒවා කාම ආවචන. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධර්මකාම කියන. කාමාවචර කියන මේ පංචේන්ද්‍රියන් පිනවමි. දිවනාසයේ ශාරීරිය පිනවමි. ලෝකාස්වාදයක් පස්සේ ඇසයි කනයි හිතයි ඇතුළු කරගෙන. ඔය කියන ඉන්ද්‍රිය හයම ආස්වාදයක් විඳිනකොට ඔය කියන පංචකාම ආස්වාදය. ඉතින් විදි. ජීවිත ආසාව ළඟට ඊළඟ දෙවෙනි වෙන ආසාව තමයි ලෝක සත්‍ය පංචකාම ආසාව. මේ තව ආස්වාදයක්. මේක විඳින්නේ ආසාවෙන් වටිනවයි කියලා හිතාගෙන. වටිනාමක ජීවිතේ. ඊළඟ මට්ටම පංචකාම. පංචකාමයෙන් අහක් වෙලා తాවකාලිකව යටපත් වෙන යම් යෝගියෙක් ඇත. එයා රූපාවචර කියන ලෝකෙත් දිවයි නාසයයි ශරීරයයි පිනවන ගන්ධ රස ස්පර්ශයන්ගේ ආස්වාදයේ අත්හැරපුවා. තවත් ඇහැට පේන කන්ට ඇහෙන යමක් ඇත. මෙන්න මේවා තුල පවතින ඒව ඇතුළු කරන් දාන්න. මෙන්න මේවත් රූපාවචර වටිනාකම. එහෙනම් කාම රාගයේ මෙන්න රූප රාගයට වටිනා. රූප රාගය තුල වටිනා දේවල්. ඕකත් සංසිඳවාගෙන ගිහිල්ලා අරූපාවචර දැහැණක් ලැබුවා. අන්න එයාට ජීවිතේ වටිනා. එයා ජීවත් වෙනවා. කාමයේ අල්ලා ගන්නත් නෙවෙයි, රූප ලෝකේ පරිහරණය කරන්නත් නෙවෙයි. නමුත් මම ඉන්න ඕනේ. අන්න අරූපාවචර ලෝකෙ ඉන්න එකට ජීවිතේ වයි. එයා ජීවත් වෙලා ඉන්න ඕනේ ආසාවෙන්. එහෙනම් ජීවත් වෙන කෙනා රැස් කරගෙන ඉන්න ආසාව කරනවා. රැස් කිරීමේ ආරම්භයේ රූපාවචර. දැන් රූපකාම අරගෙන ගන්න. කාමාවචර නොවන රූපාවචර ධර්මයට ඇතුළු කරලා ආසාවෙන් වටිනවා කියලා ගන්න එක. තවදුරට පල්ලම් බැසාම් කාමාවචර වටිනවා. පංචකාමී වටිනවා. ඔතනිනුත් පල්ලම් බහැලා. ඔය පංචකාම වටිනාකමම බලවත් වෙලා. ඒක දරා ගැනීම සඳහා අයිතුකම් අසාධාරණකම් කරන්න පෙළඹෙනවා ඊට පස්සේ. ඒ මනසට පාපෙත් වඩි. පව් වැඩ පිළිලක් වඩි. දස අකුසලයන් තියර වඩි. ඕන දහදුරා වැඩක් කරනවා. ඒවා වටිනවයි කියලා ඇතුළු කරලා. තමන්ගේ වැඩ වඩා ගන්න කැමැත්තක් ඇති. ඒ පාප පැත්තට ඒකත් වටිනවා කියලා ගන්න. මෙන්න මේ ආකාරයෙන් වටිනවයි කියලා ගන්න ඒවා කොහෙන් ගත්තා? කාම ලෝකේ වේවා, සතර පායට හේතු වෙන දෙයක් වේවා, රූපාවචර ලෝකයක වේවා, අරූපාවචර ලෝකයක වේවා. වටිනවයි කියලා යමක් ගත්තා. වටිනා දෙයක් තියෙනවා කියලා හිතාගත්තා නම් හොඳ දෙයක් තියෙනවා. කැමතිසේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. සාරවත් දෙයක් තියෙනවා. ඔය හිත හිතා ඉන්න තාක්කල්. උට නිවන වටිනවා කියන එක අහුන්. උන් නිවන දැක්කේ. ඔව් දැකේ ලෝකේ. ලෝකේ මොකක් හරි වටිනවා. කොයි දෙයක් ගැන හරි. ලෝකේ වටිනවා කියලා හිතා ඉන්න තාක්කල්ම උට නිවන වටින්නේ. නිවන් මග ඉන්න නම් සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති කියලා වැටෙනවා. සබ්බේ සංඛාරා සියලු සංඛාර. කාම සංඛාර, රූප සංඛාර, අරූප සංඛාර කියන මේ සියලුම සංඛාර සබ්බේ සංඛාර. ඔය සියලු සංඛාරම අනිච්චාති. ඉච්ඡසේ නෑ, කැමැතිසේ නෑ කියලා දැක්කනවා. අන්න ඒක ප්‍රඥාවෙන් ස්පර්ශ කළා. ප්‍රඥාවෙන් දැක්කනවා. අත නිබ්බින්දති දුක්. ආන් ඊටාට දුකෙහි බැඳෙන්නේ නෑ. ඒ සමග්ගෝ විසුද්ධි. අන්න විසුද්ධි මාර්ගයවත් නිවන් මාර්ගය. දැන් නිවන හෝ නිවන් මාර්ගයට පැමිණෙන්න ඔය කියන කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ එන්න මේ තුන් භවේ. යම් තැනක යමක් හට ගන්නවාද? ඒවා ඔක්කොම වැඩකට නැති දේවල්, වටිනා දේවල් නෙමෙයි කියන පළවෙනි ඥානෙ පහළ වෙන්න ඕන. ඔය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ලෝකවල යමක් හටගෙන තිබුණාද? හරයක් ඇති දෙයක් නම් හටගෙන තිබිලා නැහැ කියලාත් අපි කියනවා. ඔය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන යම මතු යමක් හටගන්නේ. හරයක් ඇති දෙයක් නම් හටගන්න දෙයක් ඒ වෙන්නේ නැහැ කියලා දකිතා. ඔන්න ඔය කාරණා තුන පිළිබඳව මෙහෙම දැක්කා නම් යම් ක්‍රමයක. අන්න එදාට අතනින් පින්දකී දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය කියන දෙයටපත් වෙනවා. අන්න නිවන් මාර්ග හම්බෙන්නේ. දැන් නිවන පිළිබඳව මාර්ගඥානය පහළින්නේ උතේ. මෙන්න පූර්ව භාග නුවණ. මුලින් පහළින්නේ නුවණ නුවණ. පූර්ව භාග නුවණ පළමුව පහළ වේ, මග නැන පසුව පහළ වේ. මාර්ගඥානිය පහළ වෙන පාස්. පූර්ව භාග නුවණ නැතුව මාර්ගඥානිය කවදාවත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ. ලෝකේ මොන තැනක ස්වර්ගයක වේවා, සුගතියක වේවා, බබලෝක වේවා, එහෙනම් මනුස්ස ලෝකේ වේවා. යමක් හටගත්ත නම් ඇයි වටින්නේ නැහැ කියන්නේ. මෙන්න මේකට උත්තරේ හොයාගන්න. ඇයි වටින්නේ නැද්ද? එහෙනම් මේ සත්වය වටිනවා කියේ දඟලන්නේ. කොහොමද වටින්නේ නැහැ කියන්නේ? දැන් මෙන්න මේ ටික අපි විග්‍රහ කරලා ගන්න ඕනේ ඉස්සෙල්ලා. හොඳයි අපි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කළා මීට පෙර භවයට බලමු. අපි හිතමු අපි මනුස්ස ලෝකේ සිටුවරයෙක් වෙලා හිටියා කියලා. කෝටි ගණන් මුදල් තියෙන සිටුවරයෙක් වෙලා හිටියා කියලා. ඒ කාලේ අපි මොනවද වටිනවා කියන්නේ? එදා තිබිච්ච මාලිගාවල් වගේ ගෙවල් දොරවල් මහ වතු කරපු ධනෝපේන මාර්ග ව්‍යාපාර තමන්ගේ හිටපු සෙනඟ තමන්ගේ බලපුලුවන්කාරක නම්බුනාමි සත්තානාන්ත මේ ඔක්කොම අපි ඉතින් වටිනවා කිය කිය ඉන්න. ඉන්න ඇති නැති ඉන්න බෑ. ඒ වටිනවා කිය කිය දැන් මලා අපි. දැන් මෙහි ඉපදෙක. දැනුත් අපි කියනවා වටිනවා කිය. කොහොම වටිනාද කියලා? අපි වටිනවයි කියලා හිතා හිටපු ඒ தත්ති දැන් තියෙනවා. ඒ නම්බුනාමේ සිළු නම්බුනාමේ තනතුර දැන් තියෙනවා. ඒ දීපල දැන් තියෙනවා. ඒ ගීදරකෝ ඒ කයකෝ එදා තිබිච්ච හිතකෝ නෑ එදා තිබිච්ච පහළ වෙච්ච හිතක්වත් කයක්වත් මම කිව් එකක්වත් මගේ කිව් එකක්වත් මගේ විලත් නැත්නම් මම විලත් නැත්නම් ගෙවිලා ගියා නම් වෙනසිලා ගියා නම් ගෙවිලා වෙනසිලා කිසිම දෙයක් ඉතුරු නොකර යන දෙයක් පිළිබඳව මම වටිනවා කියලා හිතාගෙන හිටියේ ඇත්තත්. ඉන්න බලාගත්තේ ඉතින්. එහෙනම් වටිනා දෙයකට තමයි වටිනවා කියලා ඉඳලා තියෙන්නේ. කොහේ වටිනාකමද? එහෙනම් මීට එහාට තව බලවාගෙන ගියොත් එහෙම. දුගතිය වල ඉපදිච්ච දෙවි වෙච්ච වාර, බ්‍රහ්ම වෙලා බබලෝ ඉපදිච්ච වාර, රූපාවචර අරූපාවචර ලෝක වල ඉපලා කල්පනා හිටපු වාර අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මේ තුන් ලෝකයකින් යම් ප්‍රමාණයක් ඇද්ද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝක කියලා හරි. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ ඇතුලේ කියලා හරි. අපි මෙච්චර කල් ආව නම් ගමන ඇවිත් තියෙන්නේ ওই තුනයි. මේ මහ පොළොව යම් ප්‍රමාණයක්. මේකට අයිතිවාසිකම් නොකිව්ව එකම සත්‍යයක්වත් නැහැ හැමතැනකම අයිතිවාසිකම් කියන කවදාද? අර එක අවස්ථාවක ඉතර සිටුවරේ මා මලාට පස්සේ දරුවනේ කිසි කෙනෙක් වල දාපු නැති එක වල දාන්න කියලා ඔක දෙයක්. මහා විශාල අවුරුදු 100 ගණනක් පෙරණ ගහක් තිබිලා. ඒ ගහ ගලවලා ඔතන හැදුවලු එයාගේ මිනිහ දැන්පත් කරන්නකෝ බෝදාන කරන ආදානියව කරන්න. මේ අවස්ථාව අනික් අය වැඩදායක වාද කරලා බුදුදහන් වහන්සේ වෙතෙන්ට එලා මොකද්ද ඒ කරන්නේ? ඇයි මහ ගහ ගලවන්නේ? අපේ පියා ඉන්න කාලේ කිව්වා කිසි කෙනෙක් වල දාපු නැති එක වගේ මිනිහ දාන්න කියලා. ඔයාලා දන්නවද කවුරුත් වෙන වල දාලා ඇද්ද ඇද්ද කියලා? ස්වාමීන් දන්නේ. ඔය ඔබගේ පියා මේ අප්‍රමාණ සංසාරේ ඉන්න ගමනේදී ඔය නමින්ම ඉපදිලා. ඉපදිලා ඔය නමම භාවිතා කරගෙන ඉඳලා. මැරලා ඔය තැනම වල දාපු වාර 14000 දාහක වෙනවා. ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ ආරම්භයේ ඉඳලා මේ වෙනකොට. ඒ විරණන් වලින් ඉපදිලා උතර වල දාපු වාර කොච්චරද? ඔතන වලදා අනික් මිනිස්සු කොච්චර ඇද? එහෙනම් කවුරුවත් වලදාක නැති වෙනක මිනිහ දාන්න කියන එක මොට මෝඩ කතාවක්. දන්නේ නැති කෙනා කියන කතාවක්. ඊළඟ එකිනෙක විතරක් නෙමෙයි අපි කවුරුත් උරුමයි. අපිට පේන්නේ නැහැ මේ පොළොව මේ හේදිලා යනවා. තිබිච්චේ පසු ඇහිලා යනවා. ඉතින් අපි දකින්නේ අපි මෙතන වල දැම්මද නැද්ද කියලා. එහෙනම් මේ අනන්ත අප්‍රමාණ සංසාරයේ මේ මහ පොළොවේ අයිතිවාසිකම් හිමිකම් නොකියුව කිසිම සත්‍යයක් නැහැ. සමහර කෙනෙක් තිරිසන් වෙලා සුත්‍ර ජීවීන් වෙලා කූඹි වෙලා හැබැයි ඔයගොල්ලෝ කවදා හරි ප්‍රකෘති මිනිස්සු වෙලා ඉරිවාර අනන්තය ප්‍රමාණ. ඉතින් මේ සාමහත් කාලයක් තුළ මේ මහ පොළොවට අයිතිවාසිකම් කිව්වා අපි. හිමිකම් කිව්වා අපි. අද ඉන්නේ කොතනද? එහෙනම් අපි මෙච්චර කාල සාරත්වයෙන් කියලා අරන් තියෙන වටිනවා කියලා අරන් තියෙන ඇත්තද? ඔයා විදු පංචකාමයේ බැලුවා. සාරයි සාරයි කියලා හිතාගෙන වටිනවා වටිනවා කියලා හිතාගෙන දිව්‍ය කියලා දිව්‍ය පංචකාමයේ විඳවාර අනත්තයි අප්‍රමාද. අද කොහොසාරත් වේ. මෙන්න ධර්මයට අනුකූලව අපි ඉස්සෙල්ලාම දැක්කන. අපි මේ සාරයි සාරයි කියලා අරන් ඇවිත් තියෙන සාර දෙයකට නෙවෙයි. සාරත්වයෙන් තොර දෙයකට ඇවටිලා සාරත්වයක් ලැබුණයි කියලා ඒක හරි වටිනවයි කියලා මෙන්න දෘෂ්ටියක් ඇති කරගත්තා. මෙන්න මේ ඇති කරගත්ත දෘෂ්ටිය විඳ ගන්න බැරි නිසා තමයි. අර මෙච්චර කල් තිබිච්චේ හැම සම්පත්තියක්ම තිබුණා ගෙවිලා ගිහලාට පස්සේ ආයෙතරක් මම ඒ හැම කවියකටම මම කිව්වා. එක කයක්වත් මම වුණේ නැහැ ගෙවිලා ගියා වෙනසිලා ගියා. ඒ જાතියම වහල්ලා කඩත් අල්ලගෙන මේකට මම කියන්නේ. ඒ જાතියම වහල්ලකට එකතු වෙච්ච කටු ටිකක් එකතු කරගෙන මගේ කියන්නේ. මෙන්න මේ જાතිය මමයි මගේ කියන එක අදත් භාවිතා කරනවා. එහෙනම් අපි අද ඉන්නේ දෘෂ්ටියකද ඇත්තකද කියලා බලපුවාම අන්න තේරෙන්න පටන් ගන්නවා. අපිට තේරුම් ගන්න බැරුව අපි මමයි වගේ කීක මේ දඟලන් තබද්දා කරන්නේ දෘෂ්ටියකට මිසක් ඇත්තකට නෙවෙයි. මෙන්න මේක හරියට ධම්මාලා තේරුම් ගත්තා නම් ඉඳලා බැලුවත්. අන්න අපිට එකක් තේරෙන්න පටන් ගන්නවා. යම් තැනක තත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු යන යමක් තියෙනවා. මම වෙලත් නෑ මගේ වෙලත්. දැන් වෙනවා නම් ඒවා මම වෙලත් නෑ මගේ වෙලත්. ওই જાතිය මතු හම්බුණත් මම වෙන්නෙත් නෑ මගේ වෙන්නෙත් නෑ. හැබැයි අපි දෘෂ්ටියකින් බහැලා හිටන් නිගමනයකට බහිනවා මම කියලා මගේ කියන. මේක තමයි මේ ලෝක සත්‍ය ඔක්කොම කරන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය කියන්නේ. ඇත්ත පේන්නේ. ඇත්ත පේන්නේ නැතුව බහින තීරණය මමයි මගේ. මම කියන එක වටිනවා මයි කියන එක වටිනවා. මෙන්න මේ ධර්මයේ මේ ආකාරයෙන් යථාර්ථය දැක්කට පස්සේ යාට එක දෙයක් ඇති වෙනවා. මොකද එහෙනම් මොනවා මම කියලා ගන්නද මොනවට මගේ කියන්නේ ආත්මයි සාරයි කියලා මොනවා ගන්නද ওই දෙහිම එකක් තියෙනවා මෙන්න මේ අදහස ඇටියට පටන් ගන්න හැබැයි අදහස ආවන එක දෙයක් ඉන්නවා මෙච්චර කාලෙ වැටලා තිබිච්ච අවිද්‍යාවක් කියන නොදැනීම අපිට පටන් ගන්නවා එහෙනම් මෙච්චර කාලයක් මම කිව්වනම් මගේ කිව්වනම් මම නොවන දෙයකට මගේ නොවන දෙයකට මම කියලා තිනවා කියලා වටිනවයි කියලා බහැලා තියෙන නිගමනයක. ඇත්තකට නෙවෙයි බහැලා තියෙන දෘෂ්ටියක. මෙන්න මේ දෘෂ්ටියේ නිගමනය නිසා කැඩෙනකොට විඳිනකොට විනාශ වෙනකොට අනේ අපේ කියපු වාර අනන්තයි. අඬපු ශෝක කරපු වාර අනන්තයි. කඩාවිද විනාශ කර දමනකොට දැවිච්ච දැවිච්ච වාර අනන්තයි. කැඩී විදී විනාශ වී යනකොට සංවේදපත්පත් වෙච්ච වාර අනන්තයි. මෙච්චර කල්ලි අනන්ත දුකක්ම විඳලා තියෙනවා. දෘෂ්ටියක් නිසා. ඇත්තක් නිසා නෙවෙයි. මම නොවන දෙයක් මම කියලා මගේ නොවන දෙයක් මගේ කියලා බැහැකට දෘෂ්ටිය නිසා මේ දුක විඳලා තියෙනවා. අදත් විඳිනවා. මොකද මම කියන එක ඇරිච්ච නැති නිසා මගේ කියන එක ඇරිච්ච නැති නිසා මම රැකින්න ඕනේ මම පෝෂණය වෙන්න ඕනේ මට මෙච්චර ඕනේ බයිබලෙ මෙච්චර තියෙන්න ඕනේ අනිකට නොවි මටත් වෙන්න ඕනේ මේ ආදි වශයෙන් নানা ආකාර දෘෂ්ටි වලට බැහැගෙන අදත් තියෙනවා. ඒයින් නැවතිලත් නැහැ. මතුවට මේ මේ જાතිය මම එක්ක මේ මේ જાතිය වගේ කියන වස්තුවක් ඕන. ඒවා ලබා ගන්න බින්දහම හරි කරන්න ඕනේ. මොනවා හරි කරලා ඉතින් ගොඩ ගහ ගන්න ඕනේ මතුවල. ওই දෘෂ්ටිය මතුත් අත්හැරලා. පෙර වෙච්ච ගැන උද්දාම වෙවි, සංවේග වෙවි, අතීතය අත්හැරලා. අතීතයේ මම කියන එක ගෙවිලා ගියා. මගේ හිතුවා ගෙවිලා ඉවරයි. හැබැයි මම වගේ අවස්ථා ගෙවුනට ඊ අවස්ථාව නිසා වෙච්ච මතකයේ අත්හැරලා. ඒ මතකේ ඇයි? උද්දාමිනු කතා කරලා. මම ඒ කාලේ මෙහෙම කෙනෙක්. හරි කැමති පෙර ආත්මයේ දෙයියෙක් කිව්වොත්. උද්දාමිනු අයද? පෙර ආත්මයේ හරකෙක් කිව්වොත් ඒක ඔකදන ඇත්ත. ඔකදන ගිහිල්ම. මම කොහොමද හරකෙක් කියන්නේ? ඒකට ගැටෙනවා. දැන් මේ ඇලින්නේ ගැටෙන්නේ මොකද? එහෙනම් අතීතය අත්හැරලා නැහැ මම මගේ දෙකින් ඒ ද්‍රව්‍ය වස්තු අවස්ථාව අත්හැරලා ගියා. මම කිව්ව අවස්ථාවේ මගේ යන අවස්ථාව අහලකවත් නැහැ කිවි. හැබැයි ඒක මතක සටහන අල්ලගෙන ඒක අත්හැරලා. එහෙනම් අතීතය අත්හැරලා. දැනුත් පිළිපිනි ගෙවෙනවා වෙනසෙන්. ඒක දැනුත් මම මගේ අත්හැරලා. මතු බලාපොරොත්තු අත්හැරලත් නැහැ මතුත් අල්ලගෙන. අතීතයේ තෙල්වගෙන අනාගතයේ තෙල්වගෙන මතු අනාගතයේ තෙල්වගෙන මමයි මගේ කියන දෘෂ්ටි. මෙන්න මේ දෘෂ්ටිය වද දෙයි. මතු අනාගතයේදී මෙහෙම කෙනෙක් වෙන්න ඕන. දැන් විහිද විදිනවා. ඒකට විරුද්ධ වෙන හැම එකනකම ගැටෙනවා. ආගාධ වතු වශයෙන් වැදෙනවා කියන්නේ. ඒ දැවෙනවා තැවෙන. දැන් තරඟ කරනවා. තරඟෙන් ජය ගන්න ඕනේ. එතනක් දැවෙනවා තැවෙන. අල්ලගත්තේ කැඩෙන එකක් පිටින එකක් විනාශ වෙන එකක් අහු වෙන එකක්. ශෝක වෙනවා සංවේගය. එහෙනම් දැන් අපිට එකක් පිළි. සැප හොයාගෙන දුක් විඳා මිසක්. දෘෂ්ටියක් ඇති කරගෙන දුක් විඳලා තියෙනවා මිසක්. දැනුත් දෘෂ්ටියකට බැඳිලා හිටන් දුක් විඳිනවා මිසක්. අතීතයේත් අනාගතයේත් වර්තමාන ප්‍රතුන් කල්ලි. දුකට හේතුවක්ම බලාපොරොත්තු වෙනවා මිසක්. විසදිටුවකට බැඳිලා දෘෂ්ටිගත වෙලා බලාපොරොත්තු වෙනවා මිසක්. අපිට හම්බෙන්න ක්‍රමයක් තියනවාද සැලසුම් දෙනවා. මම වෙන තැනක්, මගේ වෙන තැනක්, මගේ ආත්මය කියලා ගන්න දෙනා. අතීත අනාගත වර්තමාන තුන් කාලයෙන් එන්න. මොනවද බලාපොරොත්තු වෙන්නේ? කවුරු වෙන්නද? දැන් මොනවා රකින්නද? මෙන්න මේ ටික හරියට වැටහිලා ආවා. මෙන්න මෙතෙන්ද එක දෙයක් වෙනවා. එහෙනම් මෙච්චර කාල සැප හොයලා දුක් විඳලා. සැපය යන මායාවකට රැවටිලා. වටිනවා කියන දෘෂ්ටියකට බැහැලා. වටිනා දේවල් හොය හොයා ඒවා පතවත ඔය කියන මහා අවුලක් උද මායාවකට හැවටලා දුක්ඛිත භාවයක යනවා මිසක් ඔයින් එහාට යන සද්දේක් මෙන්න මේක දැක්කන දකින්නවා මේ සං කියන එකතු සාරයි කියන දෘෂ්ටිය නිසා ගමනක් හදාගෙන සංසාර ගමන කියලා අපි ඔකට ඔන්න සංසාර ගමන හැදින්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක මුල් කරගෙන මෙන්න මේක දැකලා සංසාර ගමන කියන එක මොකක්ද කියලා දැක්කා. ඒක අවිද්‍යාවේ නිගමනය. සංසාර ගමන. එනම් මේ සං කියන එකේ එකතුව පාරා කියලා ගත්ත මුලාව නිසා තමයි ඔය ගමන යන්නේ. මෙන්න මේක ඉස්සෙල්ලා දකින්න ඕන. දැන් දැක්කාට පස්සේ මොකද්ද කරන්නේ? ඔය ගමන තුල සැනසෙල්ලක් තියනවද නැද්ද කියලා බලපුවාම අවංකවම විද්‍යානුකූලව දැක්කා. තනතිල්ලක් ඇතිසේ මායාවකින් රවට්ටලා දුකක් විඳෝලා තියෙනවා දුකක් විඳිනවා මතු දුකකට හේතුකාරක නිපදවන ඔය දිහා දිහා කොතන කියලා මොන જાතිය පඬිතියෙක් මොන જાතිය විද්‍යාඥයෙක් කිව්වත් මොන මොන විදිය කෙනෙක් කිව්වත් ඔය අතීතය අනාගත වර්තමාන කියන තුන් කලී පැවැත්මක නම් ඉන්නේ පැවැත්මක නම් සාරත්වය හොයන්නේ ඒකාන්තයෙන් ඉන්නේ අවිද්‍යාවක තෘෂ්ණාවක නෑ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න පුද්ගලයා මෝහාදිකයක මිසක් දැන් නම් පුතඥයෙක් මිසක් පොතු ජනිකෝ පොදු ජනිත කරන්නේ මිසක් හරයක් ජනිත කරන්නේ එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ ජනිත කරනවා කියන්නේ උපද්දව ජනිත කරන්න හරයක් කොහෙද තියෙන්නේ පැවැත්ම මෙන්න මේක දැක්කම දැන් කවුරු වෙන්නේ මොනවද නිපදවන්නේ දිවද දිවගන්න පරදිත් දැකි ඔවා නිපදවන්න හිටියොත් එහෙම හරයක් ඇති දෙයක්ද මේ ජනිත කරන්න හිතා හරයක් නැති දෙයක් ජනිත කරන්න දාගන්න එහෙනම් අන්න අපි දකින්න ආර්ය මාර්ගය මොකද්ද කියන්නේ ලෝක මාර්ගය එකක් ආර්ය මාර්ගය තව එකක් ආර්ය මාර්ගයට බහින්නද ඔය මේ ලෝකේ හොඳයි කියන ඒවායි නරකයි කියන ඒවායි කොච්චර වටිනවයි කියන ඒවායි මොනවද තිබුණා? මේ සියල්ලම හටගත්තා නම් ගෙවිලා වෙනසිලා යනවා. හරයක් නම් ඉතුරු කරන්නේ. කැමැතිසේ පවතින්නේ. කැමැතිසේ නොපවතින කැමැතිසේ පවතන හිතුවොත් ඒකාන්තයෙන්ම මානසික මහා දුකට වැටෙනවා. අසහනයකට වැටෙනවා. අසහනයේ දුකෙන් පෙළෙහිලා හිටන් එක ගෙවිලා යනවා මිසක්. සහනයක් ඇති කරන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ වෙන දෙයක් පතන්න ගියොත් එහෙම අපි නිවන් වගේ පිටත්. දැන් වෙන්නේ යමක්ද? වෙන යමක් ඇත්නම්, සිත වෙන යමක් ඇත්නම්. ගෙවිලා වෙනසිලා යන දෙයක් මිසක්. දුකක් අසහනයක් ඇති කරන දෙයක් මිසක්. සැනසෙල්ලක් වෙන දෙයක් නෙවෙයි. මොකද සැනසෙන්නේ? අන්න ඉතින් දෙවි එකක් දකින්න. මෙච්චර කල් දුකගෙන දුන්න කැඩී බිඳී විනාශ වී යන කලාපිත විනාශ කර දමන කොටේ කක්ෂණය පෝෂණය කළා කැඩී බිඳී විනාශ වී යන යමක් වෙනවා. ඒබඳු දේ තුලින් බෙන්ගුණු. ඒබඳු දේ තුල යම් බැඳීමක් තිබිලා බැඳීම් වටනවා කියලා හිතීම අත්හැරෙනවා. වටිනාකම අත්හැරෙනකොට එහි බැඳුණු ඡන්දයයි රාගයයි කියන ඡන්ද රාගය අත්හැරෙනවා. ඒ යම් කැමැත්තකින් බැඳීමක් තිබුණා. ඔන්න ඔය කැමැත්ත අත්හැරලා යනවා. ඔය කැමැත්ත අත්හැරලා ගියහම වටිනාකම බිඳුවට වයි. වටිනාකම වැස්සනම් නැවත වාරයක් ඒ නිසා හට ගන්න තිබිච්ච මානසික දුක ඉවරයි. 99ක් වින්ද මානසික දුකෙන් නිදහස් වෙනවා. සෝය උපදිසේත නිර්වාණය කියන එකපත් වෙනවා. හරියත් වලටපත් වෙනවා. එතන පටන්ගෙන ඉතුරු වෙච්ච හරියක් තියෙනවා කායික වශයෙන්. පරිකිණි වෙනවා. නිදිමත හැදෙනවා. දෙහෙත එනවා. පළමුද්‍රා පහ කරන්න ඕනේ. ශරීරයේ තුවාල ගිරිවන පිළිකා වුණා හට ගන්න පුළුවන්. කය තියෙනවා. හැබැයි ඒකේ වටිනාකම නැති එකක් බව දන්නවා. ඒකේ ස්වභාවයත් ඒක බව දන්නවා. ඒක පෝෂණය කරන යම් බලාපොරොත්තුවක් දෙනවා. සීමා ඉක්මව බලාපොරොත්තු අත්හැරලා අමතර දුකක් ඕන ආයාසයෙන් විඳින්න ඕනේ නැති නිසා කන්න උනහම කනවා. සීතලින්ද පොරව ගන්නවා. කිමිටෙම ඉන්න ඕනේ නිකන් දුක් දෙන්න. ඉන්නකන් ලැබෙන අවස්ථාවේදී ප්‍රයෝජන ගන්න. හරි ආවාසයක ඉන්නවා. ඉඩක් හැදුණා නිකන් දුක් විඳින්න ඕනේ පුළුවන් නම් බේත ගන්න බැරුව නිකන් ඉන්න. මෙන්න මේක ගැටීමක් නැතුව ඇලීමක් නැතුව කය පවතිනකම් පවත්තලා කෙලවර වෙන දවසක් ඉන්න බව දන්නවා. ඉතින් පස්සේ කායික වේදනා දෙන කයක් මතුවර හට ගන්න තිබ්බ හේතුවක් තිබුණා නම් ඒ හේතුව නෑ මානසිකත් එක්ක දුරු කරලා අවිද්‍යාව දුන්නා නෑ එහෙනම් මේක අන්තිම කය වෙනවා කායික වේදනා උපදී නිර්වාණි කෙලවර වෙනවා දැන් මෙන්න මේ ටික දැනගත්තට පස්සේ අපි දැන් එකක් දකින්න ඉතින් අපි කොහාද හිත තියන්නේ සාරයි කියලා මොකද්ද බලන්නේ පැවැත්මක් තුල යම් කිසි දුකක් ගෙන දුන්නා නම් යමක යමක් හේතු කරන්නේ ඒ දුකෙන් නිදහස් වෙනවා. එතන පටන් ගන්නේ ඒ දුක එන්නේ නැත්නම් යම අවබෝධයක් තුලින්. මෙන්න මේ ලැබිච්ච අවබෝධය දුකෙන් නිදහස් කළ නිසා සාරයි. මානසික දුකෙන් නිදහස ලබා දුන්නේ අවබෝධයෙන්. මෙන්න මේ අවබෝධය ඒ නිසා හොඳයි. ඒ අවබෝධය නිසා තව ඊළඟ ප්‍රතිඵලය තමයි යම් දවසක මේ කය මැරිලා යන දවසේ මැරිලා ගියාට පස්සේ මතු කයක් හදන වැඩ පිළිවෙල නෑ නැති නිසා. මේ දෙකම කලේ අවබෝධය. එහෙනම් මෙන්න මේ අවබෝධය මොකද්ද? කෙබඳු ආකාරයකින් දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණිත වේවා මේ කියන්නා වූ ඇසකන දිවනාසයේ ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යමක් යම් තැනක වීද යම් තැනක වේද මතු යම් තැනක හටගන්නේද මේ එකම දේකවත් අල්ලන්න වටිනා දෙයක් නැහැ එහෙනම් මම මොනවා හිත තියන්නේ මොනවා අල්ලන්නේ මොකද ගන්න තියෙන්නේ යම් වටිනවා කියන හැඟීමකින් යම් තෘෂ්ණාවකින් බැඳීමක් වෙනවා මෙන්න මේක අත්හැරලා දැම්මම අත්හැරී ගියා නම් යම් මොහොතක අසහනී ඉවරයි අන්න අවබෝධ අන්න නිවන දැන් අපි දැනගන්න නිවන කියන්නේ මොකක්ද මෙන්න නිවන් සුවය. තිබිච්ච අසහනකාරී ගින්න කෙලවරන යම් අවබෝධයක් හේතු කොටගෙන. අන්නේ අවබෝධය ආවට පස්සේ කියනවා සැනසුමටපත් වෙනවා. එහෙනම් දැන් මේ ලෝකේ තියෙන දහම් ටිකක් අපි දකිමු. මොනවාද? ප්‍රණීත දහමක් තියෙනවා. සාන්ත වූ ප්‍රණීත වූ දහමක් තියෙනවා. ඒ තමයි ප්‍රියයි මනාපයි හරි වටිනවා කියන මේ මායා දෘෂ්ටි අහක් කරලා දාකෝ අවබෝධය. මෙන්න මේ අවබෝධයටපත් වුනහම එතෙක් තිබුණා වූ දාහගිනි දුකිනි සංවේගී ඉවරලා සාන්ත ප්‍රණීත ස්වභාවයටපත් වෙනවා. අන්නේ සාන්තයි ප්‍රණීතය යන යමක් ඇත්නම් මෙන්න ප්‍රණීත දහම. ප්‍රණීත දහම නිවන. මෙන්න පළවෙනි ප්‍රණීත දහම. පරම ප්‍රණීත මොකක්ද? අනුපදි තේසයයි කියනවා මේකයත් නිවන් දැක්ක කෙනා ඒකයත් කෙලවර කරලා යම් දාසක ඉවර කරනවාද? ගතත් ඉවර නම් හිතත් ඉවර නම් පැවැත්මත් ඉවර නම්. අන්න එතෙන්ටපත් වුණාට පස්සේ පරම ප්‍රණීතයි අල්ලන්න දෙයක් නැහැ. සම්බන්ධයක් නැහැ. දැනීමට සම්බන්ධෙත් නැහැ. සත්පුරුෂ සම්බන්ධෙත් ඔක කියලා. ඊතාකල් තිබෙන ප්‍රණීතය තමයි පරම ප්‍රණීතයවත් අනුපරිශේෂයේ බලාපොරොත්තු වෙන්නේ. උපදි තේසයක් වන්නේදී කෙලවර කිරීම යමකින් ලබා දෙනවා. අන්නේ ලබා දෙන යථාභෝධය තමයි නිවන අන්න ප්‍රණීත දහම. ඒ යථාභෝධය ලබා ගැනීම සඳහා යම්කිසි ධර්මතාවය අපිට ආධාරක. මෙන්න මධ්‍යම දහම. මේකෙන් තොර කළා සංසාර දුකට හේතු වෙන, සතර ගමනට හේතු වෙන, ඇද දමන යම් තරමක්දී ඇත. ඒවා හීන දහම්. හීන දහම් හීන දහම් හැටියට දකින්න ඕනේ. මධ්‍යම දහම් මධ්‍යම දහම් හැටියට දකින්න ඕන. ප්‍රනීත දහම ප්‍රනීත දහම හැටියට දකින්න ඕන. පරම ප්‍රනීති අනුපතිශේෂයෙන් අනුපතිශේෂයෙන් නිර්වාණයක දකින්න ඕන. මෙන්න මේ ටික දැක්කනම් දැන් අපිට කරන කටයුතු වලින් අපි දන්නවා කළ යුතුයි. කුමක් කළ යුතුද? කුමක් අතුරු කළ යුතුද? කුමක් අතුරු නොකළ යුතුද? කුමක් අතර දැමිය යුතුද? කීන දහම් යන පංචකාමයක් ඇත්ද? කාමරාගයක් ඇද්ද? ඒක ඉවත් කරලා බලන්න. රූපරාගයක් ඇද්ද? අරූපරාගයක් ඇද්ද? ඔය කොහොම හිණා. ඒව ගන්න දෙයක්. නන්න දුකයි අනාවේ. අනත්මයි තමයි. හීනයි ග්‍රාම්‍යයි බෝතුජනිකයි අනරියයි අනත් සංහිතයි කාමය. අන හීන දහම් වලත් ඒකේ තියෙනවා. පරම හීන දහම්. දස අකුසලයේ යන යමක් ඇත්ද. හතර පාගත වීමට හේතු වෙන යමක් ඇත්ද. මේක හීන ධර්ම වල තවත් පරම හීන ධර්ම. ඊළඟ හීනයි ගාම්‍යයි බෝධුජ්ජනිකයි අනරිය අනසංගතයි කියන කාමසුඛයන්ගේ ඇලීමක් ඇත. ඒකත් පැවැත්මටම අයිති. ඒකත් හීනයි. රූපාවචර අරූපාවචර යන යමක් ඇත. ඒකත් පැවැත්මට. ඒකත් දුකයි අනාර්යයි අනර්ථ සහිතයි. යෝචායන් කාම අත්ත කිලමතානි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ එනම් මේ අන්ත දෙකේ තමයි පැවැත්ම තියෙන්නේ පැවැත්මටයි ඉතින් අන්ත දෙකක් තියෙනවා නම් අත්ත කිලමතානි යෝගේ කාමසුකල්ලිකානි යෝගේ කිය. ඔන්න ඔය දෙකටයි මේ ඔක්කොම අරන් විලා තියෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ හීන දහම් දකින්න ඕනේ නීච දහම් දකින්න ඕනේ. දසකුතුලේ නීච දහම්. ඒ වගේම කාමසුකේ හීන දහම්. ඒ වගේම දුක්ඛ අනාර්ය වූ අනර්ථයිත වූ දහම් තමයි රූප රාග අරූප රාග කියන්නේ. දැන් තුන් භවයේම ඔච්චර අහුවේ. මෙන්න මේ ටික මේ ආකාරයෙන් දැනගත්තා. මධ්‍යම දහම් මේ යථාභූතී ලබා ගැනීම සඳහා නිවන ලබා ගැනීම සඳහා මෙහෙයවීමක් කරනවාද? එළේදී යමක් තියනවාද? ඒ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කර ගැනීම යන විදර්ශනා වැඩිම යන යමක් ඇත. මෙන්න මේ සඳහා අත්‍යවශ්‍ය ආධාරක මොනවද? මෙන්න මේ ටික හොඳ නිසා නෙමෙයි. ඒ ප්‍රණීතය කරා යාමට මාර්ගය නිසා මධ්‍යම දහම හැටියට ගන්න. ඇඳගන්න ඇඳුමක් ඕනේ. අන්න ආහාරයක් ඕනේ. ඉන්න තැනක් ඕනේ. ඊට බෙදක් ඕනේ. ඊවර පින්ඩපාත සේනාවස කිලානපත්ති කියන ස්වාමීන් වහන්සේලාට නම් සිව්පස්සේ වශයෙන් එදී කියනවා. අපිට කණ්ඩාහාරයක් ඉන්න තැනක් ලෙඩ බෙදක් ඉන්න වස්ත්‍රයක් කියන හතරක් අත්‍යවශ්‍යයි. මේ පැවැත්ම ගෙනියනවා. මේ සඳහා අවශ්‍ය කරන්නා වූ කර්මස්ථානයක් වඩනවාද? දැන් දහම් සිහි කරනවාද? ඒ සිහි කරන්න අවශ්‍ය කරන්නා වූ ආවුසියක්, වර්ණයක්, සැපයක්, බලයක්, නුවණක් වුණා. අවශ්‍යයි. ඒවා ආධාරකයි ප්‍රණීතී හේවත් යථාභූතය ලබා ගන්න. එහෙනම් නිවන අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරගන්න අවශ්‍ය ආධාරක නිසා අපි ඒ හේතුවෙන් ඒවා හොඳයි කියලා ගන්න ඉතින් හොඳයි නෝ කිය මධ්‍යමයි. මධ්‍යම දා. මධ්‍යම දහම් මධ්‍යම දහම් හැටියට දැනගන්න දැනගෙන අත්‍යවශ්‍ය ප්‍රමාණයට සීමා කරගන්න හීන දහම් හීන දහම් හැටියට දැනගෙන අත්‍යරි මිදියන්න ඕනේ ඇතුළු නොකර ඉන්න බලාපොරොත්තු වෙන්න ඕනේ නීච දහම් මන සතර පාගත දහම් නීච දහම් හැටියට දැනගෙන හීනකින්වත් ඒවට හිතන තිබන්න බග බලා ගන්න ඕනේ මධ්‍යම දහම් කියන යථාභෝධයට හේවත් නිවන ලබා දීමට හේතු වෙන යම් ධර්මයක් ඇද්ද? ඒ ධර්මියෝ ඒ හේතුවෙන් ඇසුරු කරන්න ඕනේ. දුකයි කියලා බලයි ඉතලා. දුක්ඛ පටිපදා සන්දාපි. දුක් ප්‍රතිපදාව. කැමැත්තෙන් නෙමෙයි ඇසුරු වෙලා මුත් ඇසුරු කරන්නේ. දුකසේ නමුත් ඇසුරු කරලා කොහොම හරි අප්‍රමාදයෙන් ඉතෝ ඒ තුල වීරිය වඩන්න. ඒ සඳහා අවශ්‍ය කරන පිනක් දහමක් ඇත්නම් ඒ නිසා කරන්න ඕනේ. හොඳ නිසා නෙමෙයි. නිවන් මාර්ගට ආධාරකයක් වෙනවා නම් ඒ හේතු වෙනුයි කරන්නේ. හොඳයි කියන ඉවෙන් බහගත්තොත් එහම අමාරු වෙයි. ප්‍රණීත නිසානේ. ඒක ප්‍රණීතේ මොකද්ද? යම් අත්හැරීමක්, නොයල්මක්, මිදීමක් ඇද්ද? ඔය කියනවා ප්‍රියයි මනාපයි කියව මුලාව අත්හැරලා, වටිනාකම අත්හැරලා. එහිදී වෙන සුත්නාවේ අත්හැරීමක්, නොයල්මක්, මිදීමක් වුණා නම් රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක් වුණා නම් මෙන්න මේක සාන්තයි ප්‍රණීතයි. මොකක් නිසාද? පැවැත්ම තුලම තිබිච්ච මානසික අසහනයකින් මුදව ගන්නවා. හැබැයි අති ප්‍රණීත කියන්නේ කොහොමද? අනුපරිශේෂ නිර්වාණය කියන කෙලවර කරන යම් දවසක් ඇද්ද සාමුලිම. එයින් හැර විඳින්නෙක් නෑ. ඉපදීම වශයෙන් උපදින කෙනෙකුත් නෑ. විඳීම වශයෙන් ඉන්න කෙනෙකුත් නෑ. පැවැත්ම කිය තිබෙන දුකක් නම් කායික මානසික දෙකම ඉවර කරපු යම්තනක් ඇත්නම් එතනින් හැර සියලු දුක නිදහස්. අර සියලු දුක නිදහස් කිරීමක් ඇත්නම් පරමාර්ථයේ ඒ පරමාර්ථය කරා යාමට අවශ්‍ය කියන සාන්ත ධර්මයේ ප්‍රණීත ධර්මයේ තමයි නිර්වාණ ධර්ම. නිර්වාණ ධර්ම කියන්නේ යම් රාගක්ෂය වීමක් ඇද්ද, දේශක්ෂයක් ඇද්ද, මෝහක්ෂයක් ඇද්ද. එන ලෝකේ පිළිබඳ වටිනාකමින් අත්තරින් නොඇලී මිදී ගිහිල්ලා ඉදහස් වීමක් ඇද්ද. මෙන්න මේ කියන නිවන සාන්තයි ප්‍රණීතයි කියන එකටපත් වෙනා මිසක් ඉදිරියට අපිට ලැබුණාම ලබා ගන්නවා මිසක් අපි ලබන්න තියෙන්නේ සාන්තයි ප්‍රණීතයි කියන නිවන අවබෝධය. දැන් නිවන පිළිබඳ මෙන්න මේ ටික තේරුණා. මේ විස්තරේ වැටුණා. දැන් අපිට මොකද වරන් තියෙන කර්මස්ථාන? අපි දැක ඇත්තක් තියෙනවා. දැකපු ඇත්ත මොකද්ද? නිවන. යම් රාගක්ෂයක් ඇද්ද, ද්වේෂක්ෂයක් ඇද්ද, මෝහක්ෂයක් ඇද්ද? මෙන්න මේ කියන නිවන ඇරෙන්න. තවත් මොනවා ලබන්නද? තවත් මොන දෙයක් සඳහා මේ හැවිද? ඒ සඳහා අවශ්‍ය කරන මධ්‍යම දහම් තුල මෙහි ඇවිල්න්නේ නිවන බලාපොරොත්තු. නිවන ලබා ගැනීමට ආධාරක නිසා. හොඳ නිසා නෙමෙයි. ඉතින් අත්හැරිලාද? ඇසුරු කළ යුතු මධ්‍යම දහම් ඇසුරු කරන්න ඕනේ. හැබැයි ප්‍රමාණයේ සීමාව දැනගන්න. ඊට දුක් දහම් තියෙනවා නම් ඒව අහලකටවත් යන්න පුතත් පාප දහම්. මෙන්න මේ ටික දැනගත්තට පස්සේ අපි කතා කරමු. මටත් සියලුම ලෝක සත්වයින් යම් දවසක දැකිය යුත්තක් ඇතනම් දැකිය යුතු එකම දේ මෙන්න මේකෙන් රාගක්සේ, ද්වේෂක්සේ, මෝහක්සේ කියන නිවන. දකින්නේ මොකෙන්ද? මත් ඇහෙන් නෙමෙයි, දිවැසින් නෙමෙයි, ප්‍රඥා චක්සුසෙන් හෙවත් නුවණැති. මෙන්න දහම ඇහැ පහළ වෙනවා කියන්නේ ඕකට. දහම ඇහැ පහළුණා කියන්නේ ওই ධර්මයේ අහලා විග්‍රහ කරලා ගත්තට පස්සේ රාගක්ෂය කරලා, ද්වේෂක්ෂය කරලා, මෝහක්ෂය කරලා යන යම් අත්හැරීමක්, නොයල්මක්, විදීමක් ඇති. මෙන්න මේ තෘෂ්ණාවේ සහමලින් හේතියක්වත් නැතුව විරාගයටපත් වීමක්, නිරෝධයටපත් වීමක් ඇති. මෙන්න මේ ඇරෙන්න වෙන දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. කවදා හරි දකින්නවා නම් දකින්න ඕන ඉස්සර. අනික ඔක්කොම අතර මතර මේ. මෙන්න මෙතන හිත පිහිටියා නම් බෞද්ධයාට කර්මස්ථානය හම්බ වුණා. නිවන සඳහා යමක් කටයුතුද ඒක කරනවා මිසක් වෙන මොනවා කරන්නේ. මෙන්න තීරණය. එහෙනම් මට සියලු ලෝක සත්‍යයක් කළ යුතු යම් කටයුත්තක් ඇත්නම් ওই ටික දැනගත්තා නම් නිවන සඳහා යමක් කළ යුතුද වෙන කරන්න දෙයක් කළ යුතු ඉච්චරයි. ඔන්න ওই ටික ආවනම් ප්‍රධාන වාක්‍ය. දැන් ඔකට එක දෙයක් වෙන කර්මස්ථාන. සම්බද සියලු ලෝක සත්‍යෝ නිවන් දකිත්තා. කයින් නිවන් දකිත්තා. නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා ගන්න එක පද දෙකයි. නිවන් දකිත්වා. මොන කර්මස්ථානය. දැන් මේක වඩාගෙන යනකොට වැදගත් දෙයක් වෙනවා. මම දැන් හොඳම හරියක් දැන් දැන් මමයි ලෝක සත්‍යයන්ටයි කාටත් එකම පිළිසරණ නිවන් දැකීම කියලා අපි දැක්කට පස්සේ දැන් මමද සියලු ලෝක සත්‍යෝ කියන්න ඕනේ. පටන් ගන්න නිවන් දකිත්වා නිවන් දකිත්වා වෙන කියන්නේ නැහැ අරමුණ ඇවිදින් කරන්නේ. නිවන් දැකීම හැර වෙන කරන්න කිසිම දෙයක්. මුළු ධර්මයේම කැටි වුණා. හරේම සම්පූර්ණ වුණා. නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා ඔක තමයි කරපස්සා. දැන් මේක වන්නකොට දැන් නිවන් කියන එක වැටහිලා තියෙනවා. යම් තැනක අල්ලා ගැනීමක් තිබුණා නම් නිවන් නෙමෙයි. පැවැත්මේ යම් තැනක අල්ලා ගැනීමක් තිබුණා නම් ඒක නිවන් නෙවෙයි. ඒක අල්ලා ගැනීම. ඊ අල්ලා ගැනීම යම් අත්හැරීමක් වීද, නොවැල්මක් වීද, විදීමක් වීද. මෙන්න නිවන්. මේක දකින්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවේ මේක දැක්කට පස්සේ නිවන් දැක්කට පස්සේ ලෝකීය වැලීමක් තිබුණා නම් අත්හැරියා නම් නොවැළියා නම් විදියා නම් ඒක වළක්වන්න බෑ. ඒකේ ධර්මතාවය ඒක. නිවන් දැකීමේ ධර්ම ස්වභාවය ඒකයි. එහෙනම් මටත් ලෝකයාටත් එකම පැතුමක් තියෙනවා පැතුම මොකද නිවන් දකින්න. වෙන පතල් එකක්. ඔයින් එහා පැතුමක්. නිවන ඇරෙන තව එකක්. මෙන්න මේ අදහස අරගෙන වලාගෙන වලාගෙන යනකොට දැන් එක දෙයක් වෙයි. දෘෂ්ටියෙන් අල්ලාගෙන තිබිච්ච ලෝකේ දෘෂ්ටිය කැපි කැපි යනකොට බලාහින්ද නිදහස් වෙලා ඇහැ රූපයක් අල්ලාගෙන හිටියනම් දැන් අල්ලන්නේ නැතුව යනවා. කන ශබ්ද පස්සේ දිවවන දැන් දුවන්නේ නැතුව යනවා. නාසයේ ගන්ධයන් පස්සේ හොය හොයා ගියා නම් දැන් ඊපස්සේ යන්නේ නැහැ. දිව රසයේ පස්සේ යන බලාපොරොත්තුවක් තිබුණා, හොයන බලාපොරොත්තුවක් තිබුණා. දැන් ඊපස්සේ යන්නේ නැතුව යනවා. කය ස්පර්ශයන් පස්සේ යම් බලාපොරොත්තුවක් ඇති කළා නම් අත්හැරීමේදී වෙලියන එකක් ඔක්කොම යනවා. අතීතයේ පිළිබඳ යම් අල්ලා ගැනීමක් තිබුණා නම් මනසින් අතරියන මිදියන ලොයදිය. මතු අනාගතී පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා. අතරියන නොයදියන මිදියන. දැන් මේ වර්තමානයේ කියන පැවැත්ම කියන දෙයක් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. අතරියන නොයදියන මිදියන. අන්නේතර එක දෙයක් වෙනවා. මෙච්චර කල් නොදකපු අත්දැකීමක් ලැබෙනවා. මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ව්‍යංජන සහිත සර්වාකාරයෙන් පරිපූර්ණ සාසන බ්‍රහ්මචර්යාව කියන ලෝකය. කිසිම දෙයකින් අඩුවක් නෑ. දැන් කොහොමද? අනුපූර්ව මිදෙන්නේ. ඉටි ගමන් ගහි ගිටින්නේ නැහැ මිදෙන්නේ. කාම භවයට බැඳ හිටිය, ඇඳිලා හිටපු යම් ශක්තියක් තිබුණා බලවේගයක් නැගුණා. කාම භවයෙන් නිදහස් කරනකොට අපිට වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. අපි භාවනා කරගෙන යනකොට. මෙන්න ප්‍රතිඵලය අත්දකින්න ඇති. නිකන් කියෝගිය ඉන්න එකක් නෙමෙයි කෙවි. කාම ලෝකයට ඇදිලා බැඳිලා හැඳිලා හිටපු යම්කිසි ආකර්ෂණයකින් නිදහස් වෙලා යනවා. කාම භෝගීත්වය සඳහා දිව නාසය ශාරීරිය පෝෂණය කරමි. ඒවට ආකර්ෂණය කරමි තිබිච්ච ආකර්ෂණයකින් ඒ ටික නිදහස් වෙලා යනවා. නිදහස් වුණ ගාම තවන් දකින්න බලන් එනවා. අත්හැරී යාම, නොඇලී යාම, මිදී යාම කායික මානසික දෙපැත්තෙම දකින්න පටන් ගන්නවා. සවිතක්කකලී සවිචාරකලී නිවන් දකිත්වා. වචන දෙකයි. විවේකයෙන් හටගත් ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි දෙකෙන් සිද්ධ කලේ මොකද්ද? අත්හැරීමේ නොයල්මේ මිදීමේ ස්වභාවය. බලාපොරොත්තුයක් වෙලා හිටියේ නැහැ ප්‍රථම ධානයේ. නමුත් අනුපූර්ව මාර්ගයේදී ප්‍රථම ධානයටපත් වෙනවා නිරායාසයෙන්. පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? දිවනාදී ශරීරයේ පිනවන කාම ලෝකිතයන් බැඳීමක් හැඳීමක් තිබුණා. ඒ ආකාරයෙන් නිදහස් කරලා නිදහස් වුණා කියන හැඟීම ඇති කරගන්න. නිකන් හිතවිල්ලක් නෙමෙයි. ක්‍රියා පද්ධතියකින් නිදහස් වෙන බව දැනෙන්න පටන් ගන්නවා. කර්මස්ථානයේ වඩනකොට ප්‍රථම ධානය හිටිනවා දන්නේ නැහැ. සම්මා සමාධියයි. එතනින් නවතින්නේ ප්‍රීති වෙන්න, සතුටු වෙන්න පැවැත්ම මොනවද තියෙන කියලා දැකලා ඉවරයි. ওই විලාදි මොන જાතිය හරිය කර්මස්ථානයේ වන්නකොට මොන જાතියේ දර්ශනයක් රූපයක් පෙළුණා. ලෝකෙ නිවන නෙවෙයි. නිවන මොකක්ද? ලෝකේ යන යමක් නැත්නම් අත්හැරී ගියාද නොඇලී ගියාද මිදී ගියාද එතරම් නිවන. අදාත නිකම්ම කියලා තියෙනවා. බාහිර ලෝකයේ කිසිම ඡායාවකට කිසිම අමනුෂ්‍යයෙකුට කිසිම කෙනෙකුට හවට්ටන්න බෑ. කිසිම මායෙකුට හවට්ටන්න බෑ. මායා දර්ශන ඇති කරලා හවට්ටන්න බෑ. මොකද? දකින්න දකින්න දර්ශනයක් ඇත්නම් නිවර නෙවෙයි. ඒක ලෝකේ. ප්‍රත්‍යාවයට ගෝචර කරලා ඇත්ත පෙන්ලා දෙනවා. මොන જાතිය රූප පෙන්නලවත්. මොන જાතිය ලෝකමවලා පෙන්නලවත්. එතන ඇදලා බැඳලා තියන්න කිසිම හැකියාවක් නැති වෙනවා. ඔය වචනේ ගත්ත එක. නිවන් දකින්න. දැකලා තියෙනවා ලෝකේ. ලෝකේ දකින්න නෙවෙයි මම බලාපොරොත්තු නිවන් දකින්න. ඉතන අදහස එනවා. මොන જાතිය සුන්දර ලෝකයක් පෙන්නුවත් ඕක නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. නිවන් දකින්න. අන් දැන් නිවන් දැකීම දැනගත්තා. නිවන් දකින්නවා කියන්නේ ලෝකේ සුන්දරත්වය දකින්න එක නෙමෙයි. ලෝකේ සුන්දරත්වය මායාවක්. ඕකේ යම් ඇලීමක් තිබුණා බලාපොරොත්තුවක් තිබුණා ඒක අත්හැරීමේ තියෙන වැලියාමයි නිවන් කියන්නේ. නෑ ඒ தත්ත්වේ මට දකින්න ඕනේ. ඕකේ ඇලි ඇලින එක දකින්න නෙමෙයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඕකේ අත්හැරිය යනවා දකින්න. නොවැලිය යනවා විදිය යනවා දකින්න. මෙන්න මේ අදහස එනකොට මොකද වෙන්නේ? නිවන් මාගේ වැඩෙනවා. නිවන අවබෝධ වෙනවා. ඒ ආපෝද වෙන්න වෙන්න. අනු පිළිවෙලින් අත්හැරියා. කාම ලෝකයේ කාම අදහස් කාම බලාපොරොත්තු කාම ඇදී බැදී බලාින්දදී අත්හැරියා. ඊට පස්සේ රූපාවචර ලෝකයේ දැන් වැලීමක් බැඳීමක් තිබුණා අත්හැරියා. අරූපාවචර ලෝකය කියන අරූප ලෝකයේ යම් වැලීමක් බැඳීමක් තිබුණා මානසිකත්වයේ අත්හැරියා. අත්හැරීමක් ඇද නොයල්මක් ඇද මිදීමක් ඇද නිවන්මක්. ඵලයක් ලැබුවත් නිවන් ඵලෙවත් මාර්ග ඵල. මාර්ගයේ ඵලයෙන් ලැබෙනකොට දෙවි දෙවියයිදු යම් කිසි අවිද්‍යාවකින් තෘෂ්ණාවකින් බැඳීමක් තිබුණා නම් ඒ සියලුම තෘෂ්ණාවන් දෙවිලය. ඒ වනාසය තිබුණ හැම ආකර්ෂණයක් ශරීරගතව බැඳිලා තිබුණා ලෝකයේත් එක්කලා. ලෝකෙන් තමා කියනව කතින් නිදහස් වෙනවා. නිදහස් වෙවි නිදහස් වෙවි යනකොට තමා ඉවර වෙන්න පටන් ගන්නවා. තමා කියලා හැදලා තිබුණ කාම ලෝකේ තමා කියලා යමක් තිබුණා නම් කාම ලෝකෙන් ඉවත් වුණා. දැන් කාම ලෝකේ තමානේ. රූප ලෝකයේත් එක්ක බැඳිච්ච යම් තමා කියලා යමක් තිබුණා නම් ඒකත් ඉවත් වෙලා යනවා. අරූප ලෝකෙට බැඳිච්ච යම් තමා කියලා යමක් තිබුණා නම් ඒකත් වෙලා ගියාදාර. සුද්ධ වෙලා ගිහින් නිරෝධේ ඉඳී. අන්තිමට අත්හැරී ගියා නොඇලී ගියා මිදී ගියා. ධානය ගැන හිතාගෙන හිටියට නැත සම්පූර්ණව කොහොමද? අත්ත සමාපත්තියම පූර්ණ වෙලා ගිහිල්ලා දවාන පූර්ව සමාපත්තියට වෙලා නිරෝධයටපත් වෙනවා අන්තිම දවසේ. ඊට පස්සේ දකින්න සියලු ලෝකෙම අත්හැරී ගියන් වැලී ගියාම ඉතින් කියන. පිටත් නැහැ ගතව. සමාපත්තිය දකින්න නිරෝධ සමාපත්තිය. දවාන පූර්ව සමාපත්තිය කියන සමාපත්තියනේ තියෙන දවාන පූර්ව සමාපත්තිය වැඩි යුත්තේ දැනගත යුත්තේ. ඔන්න ඔය ටික වැඩිලා සම්පූර්ණ වෙනකම් නිවන් දකින්න. ඉගෙන ගන්න දෙයක් නෑ. දැනගන්නයි තියෙන්නේ. දැනගැනීමට අවශ්‍ය කරන සාධක මූලික වශයෙන් නිවන් දකින්න. අවුරු වලින් පෙන්න. ඔහුත් නිවන් දකින්න. මාත් නිවන් දකින්න. ආදරෙන් කතා කරන්නව ඔය ආදරය කියන ලෝකේ එක. ඒක ඇති වැඩක් නෑ. නිවන් දකින්න. අන්තිමට නිවන් දකිත්වා කියන වචනේ හැමතැනම පැතිරෙනවා. සුන්දර ලෝකයක නටනවා දැක්කොත් යටුම ලෝකෙට. යටුම අත්හැරලා නිවන් දකින්න. hina වෙනවා වීල් කරනවා දැක්කොත් විහිළු අත්හැරලා නිවන් දකින්න. ඩග්ගාලා හිතරිනවා. තම විහිළුවක් කරනවා දැකෝ. මගේ මේ විහිළුව නැවතිලා මාත් නිවන් දකින්න. නිවන් දකින්න වචන එකයි ගන්න. මුළු ලෝකෙම මිදිලා යනවා. වරද දකින්නවා අත්හැරලා යනවා. වෙන මොකුත් වචන වල. ඔන්න කර්මස්ථානයක් අපේ. මේ මමයි සියලුම සත්‍ය නිවන් දැක්කොත් සැලසුවා. ඔච්චරයි පස්සේ. ඉගෙන ගන්න නෙමෙයි දැනගන්න. කරන කියන හැම දෙයකදීම කඟුයි. රහ රහ පිළිදෝ. කෑමක් හම්බුයි. සම්පර්කපයි. රසේ පැත්තකට ගියාවේ නිවන් දකින්න. ඒ රසේ මිදිලා යනවා. රසේ තියෙන කිසිම වත්තක් මිදිලා යනවා. ලස්සන ඇඳුමක් හොයාගෙන යනවා. ලස්සන අඳින එක පැත්තකට දිවිච්චා නිවන් දකින්න. ටික දවසක් වෙලා යනකොට නිවන් දකිත්වා කියනකොට අත්හැරින්න වැලිය යනවා. හොඳට නිවන් පැහැදිලි වෙනවා. අර නිවන කියන එක දකින්න ඕන විදිහ. ඒතර නිවන පිළිබඳ දෘෂ්ටි නැති වෙලා යනවා. නිවන පිළිබඳ යම් මුලාවක් තියුණා කියන නැති වෙලා යනවා. ඒ වැඩෙනකොට දැනගන්න. නිවන් දකිත්වා කියන මාර්ගය වැඩෙනකොට මාර්ගයේ පසුතලයක් හම්බ වෙනවා. අන්න යම් අත්හැරීමක්, නොයල්මක්, විදීමක් මුල් කරගෙන. මේ කායික වන්නා වූ 10ක් බන්ධනයක් අත්හැර නිදහස් වුණා හා සමාන තත්ත්වයටපත් වෙනවා. අල්ලන දෙයක් නෙමෙයි හැබැයි නිවන් මාගේ එක ලකුණක්. නිවන් මාර්ග වැඩෙන බවට ලකුණක් හම්බුනා. ප්‍රථම අධ්‍යයන. තවදුරටත් ඇදිලා ගියා. තවත් නිදහස් වුණා සෑහළු වුණා. ආලෝක වීගිනක් තියෙනවා. ආකර්ෂණයකින් මිදලා ගියා වගේ තත්ත්වයටපත් වෙනවා. අල්ලගන්න ටිකක් ඒක නෑ. හැබැයි නිවන් මාර්ග වැඩෙන බව දන්නේ. මාර්ගය වැඩෙන. මුළු ශරීරයේම සැහැල්ලු වෙලා ආලෝකයක් වගේ තියෙන. කයත් කියනවාද කියලා හොයන්න බැරි. විශාල නිදහසටපත් වෙනවා. මේ අත්හැරිය හරිය නැහැ. තුන්වෙනි ධ්‍යාන තත්ත්වයටපත් වෙනවා. අල්ලගන්න එක කීකේ නෑ. හැබැයි නිවන් මඟ බව දන්න. මාර්ගය වැඩෙන. අංගපසංගත් මොකුත් නැතු. ඉන්න දෙනක් වෙන්නේ නැතු. එකම ආලෝකයක් පාටපත් වෙලා නැත්නම් ආලෝකයක් වශයෙන් දැයිට පටන් ගන්නවා. සමාධි. ඔය වදින කී කර කර ඉන්න වෙලාවක දකින්න පටන් ගන්නවා. ඇඟක් ඇත්තේ. කොහෙද ඉන්නේ බලුවාම ඉන්න දැනක් කියන්නත්. හැබැයි ඒකත් නිවන නෙමෙයි. නිවන් මාගේ යනකොට පේන පෙර ලකුණු. චතුත් අධ්‍යාය. ඒ ලකුණත් අත්හැරලා ගිහින්. කායික ස්වභාවයක් කිසිවක් නැති. අනන්ත වූ ආකාශයක් හා සමා හැටි නරමුණු. රූපාවචර ඉක්මවල අරූපාවචර. හැබැයි මග වැඩෙන ලකුණු මිසක් අල්ලා ගන්න එකක් කියන්නේ. හැබැයි ආකාසානං චාතන සමාධි. ඒකෙන් නිදහස් වෙලා. අනන්තයේ වීදිච්ච දැනීමක් දැනෙන්න පටන් ගන්නවා. වෙන මොකුත් නෑ. හැබැයි ඒකත් නිවන නෙමෙයි. සමාධියෙම සවිහෙල් නැගු. අත්හැරීමක් එදෙනා සිද්ධ වෙනවා. ඒ පල්ලේ හරි අත්හැරීම. විහිදුණු හිතක් නැති. දැනීම් සිතක් මාත්‍රයක් බවට පත් වෙච්ච පොඩ්ඩක් එකතු වෙන තැනක් තියෙනවා. එහෙම එකක් දකින්න හම්බ වෙනවා. දැන්. හැබැයි නිවන නෙමෙයි ආකා විඥානං ඡායතන අවස්ථාවත් අත්හැරලා ගියා. ඒකනු තත්තරේ මේ දින වැලී ගියේ මාර්ගය වැඩි වුණා. ඒ තිත් අත්හැරලා යනවා. ඒකත් අත්හැරලා ගියාට පස්සේ ඉන්න බව දැනෙන මාත්‍රයක් තියෙනවා. දැනීම මාත්‍රය. නේව සංඥා නා සංඥාතන සමාධිය විලක් එකක් ඉවරනේ. ඒකෙන් එහාට ලෝකයක් නැහැ අරූපාවචරය අන්තිම ඒකයි. ඒකත් අත්හැරින් වැලී විදී ගියාද? සියලු දැනීම් ඉවරයි. සංඥා වේදනා දෙකම අත්හැරී ගියා. නිරෝධ සමාපත්තියට ගියා. ඉතල කෙනෙක් එන අපි දන්නවා. අන්නේ බද ස්වභාවයකට තමයි කවදා හරිපත් වෙන්න තියෙන්නේ. ඒකෙන් ආපහු ආපහුම දන්නවා. තිබෙන සියලු පැවැත්ම මෙතන නෑ. ලෝකයෙන් ඈතර. ඒ තමයි නිරෝධය. ඒ නිරෝධයට ඉන්න පුළුවන් එකක් නෙවෙයි. ජීවත් වෙලා ඉන්න කෙනාට අත්තරගෙන අත්තරගෙන ගියාම අන්තිම කෙරවලේ නිවුන ස්වභාවී අන්තිම දැයින්නේ ඔච්චරයි. දැනගන්න දෙයක් ඊතර නෑ දැනීම ඉක්මෙව්ව. හැබැයි දන්නවා කවදා හරි මේකයි මැරිච්ච දාන. අන්න ඒ තත්ති තමයිපත් වෙන්නේ. නැති දෙයකටපත් වුණත් නෙමෙයි. එතන ඇති දෙයකුත් ඇතයි කියන්නත් බැරි නැතයි කියන්නත් බැරි අති තදායතන කියලා දේශනා කළා නිවන කියලා ආයතනයක් තියෙනවා. හැබැයි තේරුම් ගන්න අමාරුයි. එතන ගිය කෙනා දන්නවා ඒක මොකද්ද? ඒකට යන කෙනෙක් නෑ. ඒක ඉන්න කෙනෙක් නෑ. හිතකුත් නෑ, ගතකුත් නෑ. අලුතෙන් හටගත්ත හේකුත් නෑ. කොයි කාලේ නම් තිබුණාද කියලා කියන්න පුළුවන් හේකුත් නෑ. අත්හැරලා නොඇලී මිටි ගියාම අන්තිරපත් වෙන්නේ ඉතින්. ඊට පස්සේ එදෙන හත්වේක් නෑ. උපිරේකුත් නෑ. මෙන්න මේක අවබෝධ කරනවා කය විරචිතාට එච්චර. තියෙන කය පෙරබයි විපාකේ මානසිකත්වයේ මිදලා කියන අල්ලා ගැනීම ඔක්කොම ඉවරයි මානසික දුකක් ඉවරයි. කායික වශයෙන් බඩගිනි වෙනවා. ඒවර කනවා. ඉතින් සීත උත්නේනවා, අදිනවා. ඉතින් දුක දෙනවා පිටක් ගන්නවා පුළුවන් නම්. මරණාසන්න එකක් આવොත් වගවඩු ඉල්ලෙල්ලීම යන්නේ වැරදට ඉවර කරනවා. ඒතියෙම ඉවරෙන්ඩයි එන්නේ නිදහසෙන්ඩයි එන්නේ කියලා. අන්තිම නිදහස බලාපොරොත්තු වෙන අන්තිම මිදුදයන් නිකන්. අනුපතිදේශ ග්‍රහණ දාතින් පිරිනොම් පානවා කියන්නේ ඉතින්. ඔන්න ඔතෙන් යනකම් මාර්ගයේ තම තමන් අධ්‍යක්ලා යන්න පුළුවන් එක. ආයි මේක මොකද්ද කියලා අහන්න දෙයක් නෑ. අත්තරීමේ නොයල්මේ විදීමේ සාන්ති සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේතා පූජ්‍ය කියන ගුණයන්ගේ යුක්තලම තමන්ටම දකින්න පුළුවන් වෙනවා. ඔව් නිවන නිවනෙන් නිවනේ අන්තිම ප්‍රතිඵලය. නිවන නිසා තමයි අත්තරින් වැලි විදි යන්නේ. යම් අතරීමක් වේද නොයල්මක් ඇත මිදීමක් ඇත. ඒ අත්හැරන ස්වභාවය නොයල්න ස්වභාවය විදුණු ස්වභාවය තමයි නිවන කියන්නේ. ඔව් නිදාස් වීමේ අන්තිම ප්‍රතිඵලය තමයි නිරෝධය. පැවැත්මේ පැවැත්ම තුල ඉඳගෙන ලබන්න පුළුවන් අන්තිම ප්‍රතිඵලය. ඔව් ඉක්මන්න ඕනේ. ඒ තමයි අන්තිම ප්‍රතිඵලය. නේව සංඥා නා සංඥායතනෙට තියෙන්නේ ඉන්න මාත්‍රයක් දැනෙනවා. ඒ මාත්‍රේ නැති වුණොත් මැරුණා කියලා හිතෙනවා. මැරෙන්න බෑ ජීවත් වෙන්න ඕන හැකියාවක් තියෙනවා. ආ ඉන්න මාත්‍රේ දෙනවා. එතන නවත්තන්නේ නෑ. ආයි ගෙවිල යනවා. ගෙවිලා ගිය ගමන් ආයතරයක් ගෙවිච්ච ගමන් ඉවර වෙන්න එනවා කියලා කියනවා. ඉවර කරලා බෑ කියලා ආයතරයක් ජීවත් වෙන්න හිතනවා. ඒතකොට වේදනා සංඥා කියන මනෝ සංකාරය නැගෙනවා. සංකාරයේ විඥාන මාත්‍රයක් නැගෙන ආයි ජීවත් කරනවා. හැබැයි නැගපු විඥාන මාත්‍රය ආයි ගෙවිලා යනවා. මොකද ඉතුරු කරන්නේ? ගෙවිලා යනකොට ආයි මැරෙයි කියලා බය වෙනවා. මරණ බය වෙනවා. ජීවිත ආසාවට මනෝ සංකාර නිපදවලා වේදනා සංඥා නිපදවලා. ඒතර ආයතන ජීවත් වෙනවා අපි. ඔන්න ඔය තමයි නේව සංඥා නා සංඥා. නේව සංඥා නා සංඥා කියන එකේ අර්ථය. ඔකයි සිද්ධ වෙන්නේ. හැබැයි ඔතෙන්දී එකක් දැක්කේ. සංඛාර වශයෙන් වේදනා සංඥා නිපදවන ජීවිත ආසාව. නිපදවන නිසා දැනීම මාත්‍රයක් පහළ වෙනවා. ඒක ගෙවිල යනවා. ගෙවෙන්න ගෙවෙන නිපදවන. නිපදවන්න නිපදවන්න ගෙවෙනවා. ඉතින් මම මොකද මේ කරන්නේ? ගෙවෙන එක මොකද නිපදවන්නේ? ඒකට උත්සාහ කරන වීර්යය කරන එකත් වෙහෙසක්. මෙන්න මේ අන්තිම බෙහෙත මාත්‍රයත් අත්හැරපුවාම සියලු බෙහෙතෙන් නිදහස්. එහෙනම් මම මේක නිපදවන්නේ. මරණොත් මරිච්චා. ගත්තා දහස්. ගන්නකොටම අත්හැරි ගියා. හිත නිවිලා ගියා. අන්න නිරෝධය කියන්නේ. නමුත් මැරෙන්නේ කර්ම ශක්තියෙන් පවත්වන බව පස්සේ දන්නවා. ඒතකොට දන්නවා කර්ම ශක්තිය පවතින්නේ මේ ජීවිතය කියලා වරේ විතරයි. දැන් ඒ ජීවිතය අවසාන වෙනකොට පස්සේ නැවත වාරයක් උපන් කර්ම ශක්තියේ පැවැත්ම ගෙනියනවා නම් ඊයින් ඉහළ පැවැත්ම ගන්න නව නිපදීමක් ඊනම් පුරාණං නවන්නත්ති සම්පව. විරත් චිත්ත ආයති කියවක්. කීන බීජයි. ඒ කීන බීජය විචන්ද නිබ්බන් දින හැතැන් ප්‍රදීප. පහන් නිමිලා ගියා වගේ හිතේ නිමිලා යනවා කියනවා තියෙන්නේ. අනුපදිතේ නිර්වාණය කියන්නේ ඒ ජීවිතයේ අන්තිම චුතියත් එක්කලා ඉන් එහාට නෑ. ඉන් කෙලවර. ওই තමයි අරිහත්ත්වේ. උදෙන් තාව ඒ ජීවිත ආසාවත් අත්හැරලා ගියොත් පැවැත්ම තුල ඉන්න ආසාවන්ගේ පිළිදෙ. ජීවිතේ පිළිබඳ ආසාවක් කෙලවර වෙච්ච දවසක් ආවට පස්සේ කියන අරිහත් ඵලයෙන් එහාට කරන්න දෙයක් නෑ කළ යුතු සියල්ල කරලා ඉවරයි මතු කරන දෙයක් නෑ කියලා දැනගත්තා. බ්‍රහ්මචර්යාව පූර්ණ කරලා ඉවරයි. මීතිහාට විමුක්තිය සඳහා කල යුත්තක් නෑ කියලා තේරුම් ගත්තා කියන දවසටපත් වෙනවා. අන ප්‍රත්‍යවේක්ෂා ඥානය අරිහත් ඵලයි. ඊට පස්සේ ලෝකයට දහම දේශනා කරනවා. මගේ පෙන්ලා දෙනවා. අල්ලගන්න කිසි දෙයක් ඇත්තෙත් නෑ. ගැටෙන්න දෙයක් ඇත්තෙත් නෑ. මැරෙන දාට මැරි. වෙනදින දාට වෙනසි. ජීවත් වෙලා නිකන් පලින් දෙන්න ඕනකමකුත් නෑ. අමුතු සැප හොයන්න ඕනකමකුත් නෑ. ඔය ක්‍රමයට මත්තස්තව වාදයේ තුල ජීවත් වෙනවා. ඔක තමයි ගැඹුරු දහමක් විතරා මට මේ තේරුම් ගන්න විග්‍රහ කරලා දුන්නා. කෙටි කර්මස්ථානය. නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන අර්ථය දැනගන්න. ධම්මෝච යතා ධම්මෝ යතා අත්තෝ තථා පරිපජ්ජී ධම්මං. ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනගෙන ඊට අනුකූලව පිළිපදිනවා කියන දේ. oh Gue dia tidak tahu. Karena tanya kalau